තෙරුවන් සරණයි හැම දිනමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදී සතියේ බ්‍රහස්පතින්දා දිනයන්හි කරන්නා වූ අභිධර්ම වැඩසටහනට පිළිගනු ලබනවා අද දවසේදීත් අප කෙරේ අනුකම්පාවෙන් නවසීලන්තයේ වැඩගවසය කරන වන්තේ ජිනාලංකාර මෙම ගම්සභා මණ්ඩපයට වැඩම සිටිනවා උන්වහන්සේ අපිට පසුගිය සතියේදී බ්‍රහස්පතින්දා දිනයේදී සූචිපත්තේ සම්බන්ධයෙන් දේශනාවක් පැවැත්තුවා. ඉතින් අද දවසේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මේ ප ဋ ාණ ප්‍රකරණේ සම්බන්ධව අපිට තවදුරටත් ධර්ම කාණ්ඩයන් ඉස්මතු කළ දේවි. එහෙමනම් අද දවසේදීත් මේ ලෝකේ පුරා විසිර සිටනා මේ කල්යාණ මිත්‍ර මිත්‍රයන් හැමදෙනාම වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම එපා නැමද নমස්කාර කර මේ ධම්සභා මණ්ඩපයේ පිළිගන්න ගමන් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අපට තථාගත ධර්මයේ අද දවසේදී පැහැදිලි කර දෙන්න කියලා තමයි ස්වාමීන් වහන්සේ.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 වේවා ඒ උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతానී පහළ වී වදාලා වූ ඒ වාගේ මේ අවබෝධ කොටගත්තා වූ ලෝකීට දේශනා ප්‍රවදාලා වූ පරම ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයට මම සරසින් වැඳ නමස්කාර කරනවා ගේ නමස්කාරය වේවා. අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේත ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භූමියේ පිහිටියා වූ ලොවට පුණ්‍යක්ෂේත්‍රයක් වූ මහා සංඝරත්නයේ තුන සිරිසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත වූ අපරිමාණ ගුණානුභාව බලයෙන් මේ මොහොතේ තුනුරුවන්ගේ ගුණ සිහිපත් කොට වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් හැමදෙනාම සිදු කරගත්තා වූ දාන සීල භාවනාදී පින්කම් වල ඒ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් හැම දිනාටම අද මේ දහම් වැඩසටහන තුලින් අපි ඉදිරිපත් කොට කියලා දෙන්න බලාපොරොත්තු වෙන ගාම්භීර ධර්ම කාණ්ඩය කොටස ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට වටහා ගන්නට හැකි වේවා ඒ සඳහා නුවණ පහළ වේවා හැම දිනාටම එක එක වචනයක් පාසා එක එක ධර්ම කාරණයක් කාරණයක් පාසා හිත මෙහෙයවන්ට සිහිය නුවණ පහළ වේවා යෝනිසෝ මනසිකාරයේ ඇති වේවා හොඳින් මේ ධර්ම කරුණු අවබෝධ කරගෙන වටහාගෙන හැම දිනාටම ලෙවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අද මම මේ දහම් කතාවෙන් මේ පින්වත්තුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේක කලින් මම හිතන්නේ යම් වෙලාවක කෙටියෙන් හරි කියා ස්පර්ශ කළා වූ අපේ සිහියෙන් නුවණින් අපි පොඩ්ඩක් සලකා බැලුවා වූ සත්‍ය ධර්මයක් පිළිබඳව මේ පත්‍ය කතාවේ පත්‍ය ධර්ම 24ක් ගැන කියවෙනවා. මේ පත්‍ය ධර්ම 24න් අදට 13 වෙනි පත්‍ය ධර්මයේ වෙන කර්මපත්‍ය පිළිබඳව ධර්මපුරට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද කතා කරන්නේ කර්මපත්‍ය පිළිබඳවයි. මේ කර්මපත්‍ය මේ විශේෂයෙන්ම අපි පැහැදිලිව පිරිසිදුව හොඳට අවබෝධ කරගත යුතුයි. සූත්‍ර දේශනාවල් වල කර්මයේ පිළිබඳව එක්තරා විදියකට දේශනා කරලා තිබෙනවා විස්තර කරලා තිබෙනවා. ඒ දේශනාව ඒ විස්තරය සූත්‍රවල එන්නේ ක්‍රියාවන් සම්බන්ධයෙන් කියන්නේ කරන ක්‍රියාව සම්බන්ධයෙන් සහ ක්‍රියාවකදී ක්‍රියාවක් කරලා ඒකේ විපාකය විඳින අවස්ථාව සම්බන්ධව තමයි ගොඩාක්ම ඒ කර්ම විග්‍රහය තිබෙන්නේ. ලෝකයේ තිබෙනා වූ සිදුවීම් අලලා ඒ ලෝකයේ සිදුවීම් දිහා බලලා ඒවා තුලින් කර්මයේ පෙන්වීමක් තමයි ඒ සූත්‍ර දේශනාවට තියෙන්නේ. මේ දහම් කාණ්ඩයේ මෙතන කියවෙන්නා වූ කර්ම විග්‍රහය ඊට වඩා සූක්ෂම ආකාරයෙන් විස්තරාත්මකව නිරවශේෂ දේශනාවක් හැටියට ඉදිරිපත් කළ තිබෙනවා. අපි මේක තේරුම් ගන්න කලින් අපි මේ හිත පිළිබඳව කල්පනා කරමු. මේ හැම වෙලාවකම යම් කිසි ආරම්මණයක් ගනිමින් යම් කිසි දෙයක් අරමුණු කරමින් අපි හැම එක්කිනාටම සිතක් පහළ වෙනවා. හැම මොහොතෙම සිතක් පහළ වෙනවා. භවාංග සිත් ඇරෙනකොට අනිත් සෑම හිතකම යම් කිසි මහා විශාල ක්‍රියා ගුණ බලයක් තිබෙනවා. භවංග සිතේ තියෙන බව හැබෑව. එතකොට මේ සෑම සිතක්ම මොකක් හරි ක්‍රියාවක් සිද්ධ කරනවා. අපි ඉගෙන ගන්නවා මේ හේතුඵල ධර්ම එහෙම නැත්නම් පත්‍ය ධර්ම කතාව තුළින් ඉගෙන ගන්නවා සිත් පිළිබඳව චෛතසික ධර්ම පිළිබඳව රූප ධර්ම පිළිබඳව නිර්වාණ ධාතු ධර්ම පිළිබඳව මේ මෙතන මේ චිත්තචෛතසික තමයි අපිට හිත හැටියට පහළ වෙන්නේ හිතක් පහළ වෙන අවස්ථාවේදී චෛතසික රාශියක් චෛතසික ගුණක් එක තමයි ඒ හිත මතුවෙන්නේ හිත ඇති වෙන්නේ අපි මේක කලින් ඉගෙනගෙන දැනගෙන තිබෙනවා මේ චෛතසික ධර්ම වල තිබෙනවා ਸਰවචිත්ත සාධාරණ ඒ වගේම ප්‍රකීර්ණක අකුසල කුසල චෛතසික ධර්ම තිබෙනවා ඔය ඔක්කොම වර්ග කරලා ගත්තම 51ක්. අපේ හිතේ එක චෛතසික ධර්මයක් තිබෙනවා මහ පුදුම හැකියාවක් තිබෙන පුදුම බලයක් තිබෙන පුදුම වේග ස්වභාවයක් තිබෙන අමුතුම බල විශේෂයක් තිබෙන චෛතසිකයක් තිබෙනවා ඒ චෛතසිකය නම් කරනවා චේතනා චෛතසිකය කියලා. තවත් මේ පින්වතුන් අහලා තිබෙනවා චෛතසික ධර්ම තිබෙනවා. වේදනාව කියලා චෛතසිකයක් තිබෙනවා. ඒ වේදනා චෛතසිකයට විඳින්න පුළුවන්. අරමුණු රසෙ විඳින්න පුළුවන්. ස්පර්ශ චෛතසිකයක් තිබෙනවා. ඒ ස්පර්ශ චෛතසිකයට මේ සිත අරමු සිත ධෛර්යික ටික අරමුණත් එක්ක ගොනු කරලා දෙන්න පුළුවන්. මානසිකාරයේ තියෙනවා මානසිකාරයට අරමුණ මෙනෙහි කරන්න පුළුවන් එක එක හැකියාවල් තිබෙන එක එක ගුණ විශේෂ ශක්ති විශේෂ තිබෙන ධර්ම ගුණක් තියෙනවා. ওই ධර්ම ගුණේ අමුතුම බලයක් තිබෙන අමුතුම ගතියක් තිබෙන චෛතසිකයක් තමයි චේතනා චෛතසිකය කියලා කියන්නේ. ඒ චේතනාව හරියට gedara ප්‍රධානියා වගේ වැඩ කරන ගතියක්. ආයතනයක හරියට මැනේජර් කෙනෙක් වගේ වැඩ කරන මැනේජර් කෙනෙක් වගේ වැඩ කරන යම්කිසි ශක්ති විශේෂයක්. හොඳට හිතලා බලන්න ඇයි මේ වචනේ පාවිච්චි කරේ කියලා. මැනේජර් කියන එක්කෙනාගේ ස්වභාවය හිතන්න. මැනේජර් කියන එක්කෙනා එහෙම නැත්නම් එයා ආයතනයේ කටයුතු පරිපාලනය කරන මැනේජ් කරනවා. එයාගේ අතට තමයි ඒවා කරෙන්ට ඕනන්නේ. සේවකයෝ කොච්චර හිටියත් මේ සේවකයෝ වැඩවල මෙහෙවන එක්කිනා මැනේජර් ක්‍රියාවට යොමු කරන එක්කිනා මැනේජර් එතකොට මේ අපිට බැලූ බැලමට පේනවා යම්කිසි ආයතනයක මැනේජර් කියන කෙනා අනිත් අය මෙහෙවනවා අපි හිතමු ඇඳුම් කර්මාන්තයේ ශාලාවකින් නේද? ඇඳුම් කපන්න කට්ටියක් යොමු කරනවා. ඇඳුම් මහන්ත තව කට්ටියක් යොමු කරනවා. ඊළඟට ඇඳුම් නමන්ට තව කට්ටියක් යොමු කරනවා. පැකට් කරන්න තව කට්ටියක් යොමු කරනවා. ඔය විදිහට ඒ එක එක අංශවලට මෙයා යොමු කරලා කොටස් කරලා යොමු කරන ගතිය, පාලනය කරන ගතිය, මෙහෙයවන ගතිය ඒ මැනේජරි තිබෙනවා. එතකොට මෙයාගේ යටතේ තමයි අනිත් අය එයා කියන විදිහට තමයි කෙරෙන්නේ. බැලුව බැලමට පේනවා මෙයා මොකක්වත් කරන්නේ නැහැ කියලා. අනිත් අයට වැඩ කියනවා අනිත් අය වැඩ වල යොදවනවා අනිත් අය වැඩවල මෙහෙවනවා මෙයා නිකන් ඉන්න හැටියක් වගේ තමයි පේන්නේ. එහෙම හිතුවට ඒක වැරදක් වරදක්. එයා ඒ මෙහෙවන වැඩේ කරනවා. ඒක නිසා ඒකත් වැඩක්. එයා අනිත් අය මෙහෙවනවා අනිත් අය කටයුතු හොයලා බලනවා මෙහෙවන වැඩේ එයා කරනවා ඒක තමයි ප්‍රධාන. ඒක නිසා එයාගේ තුල තිබෙනවා මේ මැනේජර්ගේ තිබෙනවා 아무තු හැකියාවක්, 아무තු බලයක් අනිත් අය මෙහෙවන්න පුළුවන්. ඒ මෙහෙවන වැඩි එයාට පුළුවන්. එයා දන්නා මෙතෙන්ට මෙයා මෙතෙන්ට මෙයා මෙතෙන්ට මෙයා කියලා. ඒ හැකියාව, ඒ බලය, ඒ ගුණය, ඒ වේගය මැනේජර් ගාව තියෙනවා. එතකොට එයා තමයි මේ වැඩ කරපු අයගේ ඒ ශක්තිය දන්නේ ඒ වගේම වැඩ කරපු අයට යොදන්ට දෙන්න කියන් තියෙන ඒවා දන්නේ ඒගොල්ලන්ගේ ගත සේවාව දන්නේ එයා ඊළඟට ආන්න ඒ වගේ අපේ මේ හිත්වල පහළවන්නා වූ යම්කිසි ධර්ම විශේෂයක් තිබෙනවා ඒ ධර්ම විශේෂය මහා අමුතු බලයක් කවදාකවත්ම හිතක් පහළ වෙන්නේ නැහැ තනියෙන් තනියෙන් හිතක් පහළ වෙන්නේ චෛතසික රාමුවක් චෛතසික ගොන්නක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ පිටන්ට ඕනේ එතකොට හිත එකක් චෛතසික ධර්ම තව ඒවා මේ හිතයි චෛතසික ධර්ම ටිකයි මෙහෙවන ක්‍රියාවකට යොදවන ක්‍රියාවකට බසවන ක්‍රියාවක හසුරවන්නා වූ ගුණයක් ගතියක් බලයක් මේ චේතනාවට තියෙනවා අනිත් අනිත් ඒවා මෙහෙවන ගතියක් ක්‍රියාත්මක වන ගතියක් ක්‍රියා කරන ගතියක් තිබෙනවා ඒ ක්‍රියාව කරන ගතිය තමයි චේතනා ගුණය කියලා කියන්නේ. දැන් එහෙම නැත්තම් එහෙම මේ මේක හසුරුවන්ට බෑ මේක මණ්ඩලයක් මේ චිත්ත චෛතසික ධර්ම රාශිය කියලා කියන්නේ ඒක නාම ධර්ම මණ්ඩලයක්. එතකොට හිතක් පහළ වෙන්නේ හොඳට බලන්න මේ හිතක් පහළ වෙනකොට හිතක් පහළ වෙන්නේ අරමුණකට හැරිලා නැමිලා අරමුණක් දැනගනිමින් අරමුණ අරමුණු කරමින් දැනගනිමින් අරමුණට නැමිලා තමයි හිත පහළ වෙන්නේ. ඒ හිත පහළ වෙනකොට හිතට උදව් උපකාර කරන්ට තව චෛතසික ධර්ම ඔය ස්පර්ශය වේදනාව සංඥාව චේතනා ඒකබ්බතා ජීවිතයේ මානසිකාර විතක්ක ਵਿਚාර අධිමොක්ක විරිය පීති ඡන්ද සද්ධා සද්ධා සති ඉරි ඔත්තප්ප ඔය වගේ මේ කුසල පැත්තට නම් ඒ අවශ්‍ය කරන ටිකක් පහළ වෙනවා. එතකොට ඔය ඔය අතර ඔය එන එක රංචුවට මතුවෙන ඒ නාම ධර්ම සමුදාය ඒ නාම ධර්ම සමුදාය නියම ක්‍රියාව කරවන්ට ඒ ඒ අදාළ දේවල් කරවන්ට මෙහෙයවන්නා වූ ඒ ශක්තිය තියෙන කෙනා උපේම ධර්මයේ උපදිනවා ඒ තමයි චේතනා චෛතසිකේ මේ චේතනාව තමයි කර්මය කර්මය කර්මය කර්මය කියලා කියන්නේ දැන් සූත්‍ර දේශනාවල ඔක කියන්නේ ద్వාර වශයෙන් කතා කරනවා සූත්‍ර දේශනාවල මේක ద్వාර වශයෙන් මේ කතා කරන්නේ කාය කර්ම. එතකොට කාය කර්ම ක්‍රියාවක් තිබෙනවා කයේ ක්‍රියාව. එතකොට වාචසික කර්ම කාය කර්ම වාක් කර්ම වචනේ ක්‍රියාව මනෝ කර්ම මානසික ක්‍රියාව දැන් මෙතන තිබෙන කායික කාය කර්ම කියලා එකක් කාය කර්මය කියලා කියනකොට ක්‍රියාව සිද්ධ වෙන්නේ කයෙන් කියලා බාහිරයට පේනවා. අත ඔසවනවා, පහත් කරනවා, හිත ගන්නවා, හිඳ ගන්නවා, ගමන් කරනවා. ඒ වගේම යමක් දෙනවා, ගන්නවා, කතා කරනකින් මේ කයින් ගොඩාක් ක්‍රියාවන් සිද්ධ වෙනවා. එතකොට මේ කයට කයට එහෙම හිත ගන්න පුළුවන් ගතියක් ගැම්මක් නැහැ. කයට එහෙම යන්න පුළුවන් ගතියක් ගැම්මක් හයියක් නැහැ. ඉඳගන්න හිත ගන්න යන්න දුවන්ට මොකක්වත් කරන්න හයියක් ගැම්මක් මේ හුදකලා වූ ශක්ති ස්වභාවයක් මේ කයට නැහැ. හය නිකාම දලුවන් පස්සේ ඔය පිටිගෝණිය වගේ තියෙන එක. මේ තිබෙන්නා වූ කය දැන් කියනවා කාය කර්ම කියලා. මේ හිරවිලා නැවතිලා තිබෙන්නා වූ කය ඇවිද්දවන්ත, ඉඳගන්ත, දුවවන්ත, පන්නවන්ත මේවා කරවන්ත අර හිත මේ වෙන්න ඕනේ. හිතේ තිබෙන ගතියක් ඕකට ගහන්න ඕනේ කයට. එතකොට ඇත්ත වශයෙන්ම කාය කර්ම කියලා කායික ක්‍රියාවේ කියලා කිව්වාට ඒ කය මෙහෙවන්නා වූ මූල ධර්මයේ තිබෙන ඉති ඒ තමයි චේතනාව. අපි දැන් මේ වචන කතා කරනවා. වචන ගොඩාක් කතා කරනවා මේ වචන මේ ශබ්ද මේ විදිහට ගානට පිටකරන්ට හසුරුවන්ට වචන තෝරන්ට වචන හිතවන්ට වචන තෙලගස්සන්ට ධර්ම කාරණේ හිතන මේ ඔක්කොම මේ වචන ටික තේලි ගස්ස ගස්සා වාක්‍ය ගත කර කර ශබ්ද අඩු වැඩි කර කර නවත්තන තැන්වල නවත්ත නවත්තා පටන් ගන්න තැන්වල පටන් ගනිමින් මේ වාචසික මේ ශබ්ද ක්‍රියාව කරවන් ඒක කරවන මෙහෙවන මධ්‍යස්ථානයේ හිත. ඒ මධ්‍යස්ථානයේ ප්‍රධානියා මේ චේතනාව. ඒක නිසා චේතනාවේ මේ චේතනාව කියන එක පින්නේ ඒක චේතනාව කියන එක හිතට සම්බන්ධ නාම ධර්මයක්. හැබැයි චේතනාව මෙහෙයවීමෙන් ඇතිවෙනා වූ වාචසික ක්‍රියාව අනිත් කෙනෙකුට දැනෙනවා. චේතනාවේ මෙහෙවපු කායික ක්‍රියාව තවත් කෙනෙකුට දැනෙනවා. ඒ වගේම තමයි හිතවනවා. මානසික වශයෙන් මේ චේතනාව ওই එක එක දේවල්ට හිතවනවා. එතකොට මේ කර්ම ద్వාර වශයෙන් තමයි මේ කතා කරන්නේ. කාය කර්ම, කායද්්වාරේ, වාක් කර්ම, වාක්ද්වාරේ, මනෝ කර්ම, හිතෙන් හිත හිත යන්නේක. ඔය විදිහට කර්මය ගැන කතා කරන මූල මධ්‍යස්ථානය තමයි චේතනාව. තවත් විදිහකට කර්මය කියනවා දැන් මෙහෙමයි. බාහිර වශයෙන් අරමුණකට සම්බන්ධ කරලා කියනවා කර්මය ගැන කතා කරන. ඔය කියන සූත්‍රය තමයි තියෙන්නේ. දැන් බලන්න අදින්නාදාන කර්මය. කර්මයක් නේ. අදින්නාදාන කර්මය කියලා නොදුන්නා වූ දෙයක් ගන්නවා. ඒක ක්‍රියාවක්. Tamanට නොදුන්නා වූ මේ පංච උපාදානස්කන්ධයට අයිතියක් නැති වෙනත් පංච උපාදානස්කන්ධයකට අයිති හිමිකම් කියනා වූ රූපමය යම් කිසි වස්තුවක් ද්‍රව්‍යයක් දෙයක් Taman එහෙම නැත්නම් මේ තමා දෙකක ගන්නවා. එතකොට ඒ ගැනීමේ ක්‍රියාව අදින්නාදානය කියලා අපි ක්‍රියාව නම් කරනවා. හැබැයි අදින්නාදාන ක්‍රියාව සිද්ධ වෙන මූල මධ්‍යස්ථානයේ හෙවත් ප්‍රධාන කාරණේ චේතනාව. මෙහෙවන. ඔය විදිහට මේ අමුතුම අමුතු මේ ಗುಣ විශේෂයක් ධර්ම විශේෂයක් කියන මේ චේතනාවට ඇත්ත වශයෙන්ම බැලුවොත් එහෙම ඔය චෛතසික ධර්ම 52 තුල මේ චේතනාවට තිබෙනා වූ හයිය හක්තිය වෙන කිසිම එකට නැහැ. වෙන කිසිම චෛතසිකයකට මේ තරම් හයියක් ගැම්මක් ශක්තියක් නැහැ. බොහෝ මේ බලවත් ඒ වගේම පිරිසිදු අනිත් අය මෙහෙවාගෙන සමම කටයුතු කරන්නා වූ ගතියක් මේකේ තියෙනවා. ඒක නිසා මේකට කියනවා මේ කර්මය කියලා. මේකට කියනවා කර්මය කියලා. මොකද්ද කර්මය කියලා කියන්නේ මේ චේතනාව. මේ චේතනාව නැති හිතක් නෑනේ. චේතනාව නැති එක හිතක්වත් හොයාගන්න නෑ. අපි මේ පත්‍ය කතාවේ කතා කරනවා සිත් 80 මේ නමයක් පිළිබඳව. මේ සිත් 89ේම තියෙනවා චේතනා. කියන ඔය චේතනාව කියන මේ ශක්තිය තියෙනවා. චේතනාව කියන මෙහෙයවන ගුණය තියෙනවා. සිත් 89ේම තියෙනවා. මේ මේ චේතනාව අමුතු අමුතු වැඩ කරන එකක්. මේක දිහා මේ දැන් මම කිව්ව 89ේම චේතනාව තියෙනවා කියලා. එතකොට චේතනාවට කර්මය කියලා කියනවා කියලා කිව්වා. එතකොට චේතනාවට කර්මය කියලා කියනවා නම් සිත් 89ේම චේතනාව පහළ වෙනවා නම් ඇති වෙනවා නම් හැම චේතනාවකම කර්මය තියෙනවා නේද කියන කාරණය හොඳට ඉදිරිපත් වෙනවා හොඳට පැහැදිලි වෙනවා එහෙම වුණාම පව් කරන්නා වූ පෞසිතවිලි විලක් එහෙම නැත්නම් කර්මසිට මේ අකුසල කර්මසිට 12ක් තියෙනවා කුසල සිත් 24 තිබෙනවා. රූපාවචර අරූපාවචරයේ වගේ තිබෙනවා. ඊළඟට ලෝකෝත්තර සිත් අපේ තිබෙනවා චේතනාව. එතකොට බැලුවාන් පස්සේ මේ හැම කුසල් වල අකුසල් වල අහේතුක වල පින් වල රූප අරූප රූපෝත්තර මේ හැම සිතකම කර්ම කියන්නේ චේතනාව තිබෙනවා නම් මේ හැම සිතකම කර්ම රැස් වෙනවා නේද කියන අදහසක් හිතවිල්ලක් අපිට මේ මේක අහනකොට එන හිතෙනවා ගොනු වෙනවා හිතට ඇති වෙනවා මේ ඒක කර්ම රැස්වීම කතාව කෙසේ වෙතත් හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ විදිහට චේතනාව නම් ඔය හැමතැනම තියෙනවායි කියලා. මේ චේතනාවේ තිබෙනවා මේ වැඩ කරන ආකාර දෙකක් ක්‍රියාත්මක වෙන හැඩ විදි දෙකක් තියෙනවා. ඒ තමයි සහජාත චේතනාව නානාක්ෂණීක චේතනාව කියලා චේතනාව ආකාර දෙයකට වැඩ කරනවා. මොකද්ද? සහජාත චේතනාව නානාක්ෂණීක චේතනාව. සමහර හිත්වල චේතනාව තිබුණාට හැබැයි ඒකේ ඒ වෙලාවට ක්‍රියාවක් කරනවා. හැබැයි අනාගතයට කර්ම රැස් කරන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න සමහර සිත්වල චේතනාව පහළ වෙනවා. හැබැයි ඒ වෙලාවට ක්‍රියාවක් කරනවා. කයින් හරි, කය මෙහෙවලා හරි, වචනේ මෙහෙවලා හරි මනසේ හරි කොහොම හරි මේ මෙහෙවල ක්‍රියාවක් කරනවා. හැබැයි ඒ ක්‍රියාව ක්‍රියාමාත්‍රයක් පමණයි. අනාගතයට ඒකේ ආය අමුතු දෙයක් මේ ගලපන ඒ වාගෙන ඇති කරන මතු කරන හයියක් බලයක් නැහැ. සමහර සිත්වල තිබෙනවා මේ වෙලාවේ හිතක් හිතන වෙලා හිතනකොට චේතනාවක් එහෙම නැත්නම් හිතක් පහළ වෙන චේතනාවක් එක්ක හැබැයි ඒ ඒ ඒ හිත ඇති වෙලා නැති වෙලා යන චේතනාවක් එක්ක හැබැයි එහෙම නැති වෙලා ගියාට ඒක නිකම්ම නිකම් යන්තම යන නැතිවීමක් නෙවෙයි ඒකේ යම්කිසි හුස්මයක් ඒකේ යම්කිසි ස්වභාවයක් ඒ වගේම තවත් අනාගතයේට මොකක් හෝ දෙයක් උපදවලා රැස් කරලා මතු කරලා උලුප්පවලා දෙන ගතියක් එක්කාසු කරලා ඒ ශක්තිය ඉතිරි කළා තමයි ඒක නැති වෙලා යන්නේ. එහෙම වුණයින් පස්සේ පස්සේ කාලෙකදී ඕක කොතනම් හරි දැනක විපාකයක් හැටියට ඉස්මතු වෙනවා ඇති වෙනවා හටගන්නවා. අන්න ඒ වාගේ සිතුවිලි එහෙම චේතනාවට කියනවා නානාක්ෂණයක චේතනා ස්වභාවය කියලා. මේ කතාව ටිකක් හරියම මේ පරිස්සමෙන් දැනගත යුතු, ඇසිය යුතු, හිතිය යුතු, මෙනෙහි කර යුතු දෙයක්. එහෙම නැති වුණොත් එහෙම මේක ටිකක් මේ තේරුම් ගන්න අපහසු වෙනවා. අපි පින්වතුන් හොඳට තේරුම් ගන්න අපි හැම එක්කිනාටම දැන් මේ හිතක් පහළ ඒ හිතේ හැම එක්කිනාගේම හිත්වල චේතනාව පහළ වෙනවා. දැන් අපි මේ මේ මේ කරන වැඩේ දිහා බලන් හිතන්න. දැන් මේ අපිට නොපෙනෙන ශබ්ද වලින් පමණක් කටහඬින් පමණක් සම්බන්ධ වෙලා දැන් මේ පින්වතුන් බණ ඇසීමේ ක්‍රියාවක් කියලා කරනවානේ. දැන් මේ බණ අහගෙන ඉන්නවා. දැන් අපි ගන්න දේශනවා. මේ පින්තුන් අහන. දැන් මේ බණ අහනවා කියලා කියන තැන මෙතන ක්‍රියාවක් සිද්ධ වෙනවා. මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ මේ කා කන එහෙම නැත්නම් මේ සෝතද්්වාරයේ හරහා සෝතද්්වාරයේ හරහා මේකේ මේ බණ ඇසීමේ ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ වගේම බණ හිතීමේ ක්‍රියාවක සිද්ධ වෙනවා. ආහන ආහන කොටස හිතනවා මෙනෙහි කරනවා. ආහන ආහන කෑල්ල හිතනවා මෙනෙහි කරනවා. එතකොට මනසෙනුත් මේ බණ ඇසීමේ ක්‍රියාව හිතෙන් වශයෙන් සිද්ධ වෙනවා. කනිනුත් මේක බණ ඇසීම වශයෙන් මේ ద్వාර වශයෙන් සිද්ධ වෙනවා. මේ හැම වචනයක් වචනයක් ගානෙම හැම සිතුවිල්ලක් ගානෙම මේ හැම කෙනාගේම හිතවල චේතනාවක් පහළ වෙනවා. චේතනා නැතුව මේ වෙලාවේ එක හිතක්වත් පහළ වෙන්නේ නැහැ. දැන් මේ මේ හැම හිතකම පහළ වෙනවා මේ චේතනාව. හැබැයි චේතනාව පහළ වෙන්නේ සිතයි අනිත් චෛතසික ධර්ම රාශියකුත් එක්කාසු කරගෙන. සිතයි අනිත් චෛතසික ධර්ම රාශියක් එක්කාසු කරගෙන පහළ වෙන චේතනාව. එතකොට මේ හැම එක්කිනාගේම හිතවල පහළ වෙන ඒ හිතයි අනිත් චෛතසික ධර්මයි එක්කනේ මේ චේතනාව පහළ වෙන්නේ. එතකොට නිකන් සමග සම්පන්න සාමූහික හැඟීමකින් සහජාතව තමයි මේක පහළ වෙන්නේ. ඔන්න ඔය විදිහට මේ වෙලාවේ මේ සහජාතව පහළ වෙන ඒ චෛතසික දැන සහජාත චේතනාව සහජාත කර්ම සහජාත චේතනාව කියලා කියන්නේ. එකට උපදින කර්ම. ඉතින් මේ එකට උපදිනවා වගේම ඒ චේතනාව මා බලවත් වැඩක් කරනවා. ඒ තමයි මේ පැත්තට මේ කියන වචනයට හිත හරවලා මේ වචනේ පැත්තට හිත යොමු කරවල ඒ වගේම ස්පර්ශයක් මෙහෙවල වේදනාවක් මෙහෙවල සමනුත් සිතින් මේ කර්මයක් මෙහෙවීමේ දැනේජය වැඩි කරනවා. එතකොට ඒක නිසා තමයි මේ හැම කෙනාටම මේ බණ හේම කියන එක කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔය චේතනා ගතිය මේ කෙනෙක්ගේ හිතේ නැත්තම් ඔය හිත තිබුණ නිසාම මේක අහන්න බෑ. හිතක් තිබුණ නිසා මහන්ට බෑ. ඒ හිත මේ වේදනාව ස්පර්ශය ඒව මෙහෙවන්ට මේ චේතනා ගුණය ඒකට බහින්න ඒ චේතනා ගුණය ඒක පහළ වෙන්න ඕනේ. හැම එක්කිනාගේම ඒ හිතවල චේතනා ඒ සහජාත චේතනාව ඔබ තියෙනවා. ඒක නිසා තමයි ඇවුම්කන් දීගෙන හිත හිතා මෙනෙහි කරගෙන මේ පැත්තට හැරිලා වැටිලා මේ අහගෙන ඉන්නේ. මේක මනෝවේ ධර්ම ස්වභාවය. මේක යම්කිසි උද්‍යෝගීය කරණයක්. මේක හිත උද්‍යෝග උත්සාහවත් කරන එකක්. හිත උද්‍යෝගමත් කරන එකක්. වීරිය නෙවෙයි. වීරිය එකක් දැන් මේ මම වචනයක් පාවිච්චි කරන හිත උත්සාහවත් කරනවා උද්‍යෝගමත් කරනවා එතකොට ඒකට හිතනවා ආය ඔය කියන්නේ වීර්යය කියලා නෑ වීර්යයට වීර්ය ගතිය ඇති කරන්ටත් මේක බලපාන්න ඕනේ මේ චේතනාව කියන එක හරි අමුතු අනිත් ඒවා මෙහෙයවන්න පුළුවන් හැකියාවක් තියෙන එකක්. දැන් මේ චේතනාව කියලා කියන්නේ චෛතසිකය. හැබැයි චෛතසිකය පොඩි හිත ලොකුයි. අනිත් ධර්ම සියුම්. මේක චේතනාව පහළ වෙන්නේ හිත ඇතුලේ. හිතත් එක්ක. හිත තමයි මහා විදලක. චේතනාව ඒකේ අනුකාණ්ඩයක්. හැබැයි අනුකාණ්ඩය වුණාට බලය වැඩි. අයිය වැඩි. හරියට වාහනයක තිබෙනා වූ එන්ජින් එක වගේ. වාහනය ගත්තයින් පස්සේ සමහරට සීට් තියන ලොකුයි. ඒ වගේම අර බොඩි එක ලොකුයි. එන්ජින් එකක් එක පැත්තේ තියෙන කොටසක් ඒකේ තිබෙනවා ඒ ලොරිය තරම්ම වාහනේ තරම්ම ලොකු නෑ කොටසක් විතරයි. නමුත් ඒකට තිබෙනවා අර ඒ එන්ජින් එකත් අරගෙන ඒ වගේම රෝදක් කරකවාගෙන ඊළඟට වාහනේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් ශක්තියක් බලයක් හයියක් හස්තියක් ඒකේ තියෙනවා. ඒ ඒක කොටසක් වුණාට. ඒ වගේම තමයි මම මේ තව කාර්යයක් මේ පිළිතුරට සරලව තේරුම් ගන්නට කියන්න කැමති මේ දැන් මේක මම මේක ඉස්සර වුණත් වාරයක් කියලා තියෙනවා කියලා මගේ හිතේ කල්පනාව මේ අපි හිතමු මෙන්න අම්ම කෙනෙක් පුංචි දරුවෙක් එක්ක යනවා මේ සුපර් මාකට් එකට පුංචි දරුවෙක් හිටියනවා. අම්මා අම්මා ලොකුයි. අම්මට පුළුවන් මේ පුංචි දරුවා වඩාගෙන යන්න. අම්මට තිබෙනවා මේ පොඩි දරුවා වඩා ගැනීමේ හැකියාව. දරුවා පුංචි. එතකොට එයාට ටිකක් ඉතින් ඇවිදින්න පුළුවන්. දැන් මේ දරුවා එක අම්ම යනවා සුපර් මාකට් එකේ ඇවිදගෙන යනවා. එවිට දරුවා අම්මගේ අතේ ඉඳලා ඉන්නේ. දරුවා යන්නේ අම්මගේ උදව්වේ. එක වෙලාවක මේ දරුවට පේනවා සෙල්ලම් බඩු කියලා. ඒ කිච්චුර සෙල්ලම් බඩු යන තැන. මේ දරුවා සෙල්ලම් බඩුවට ආස කරනවා. ආස කරලා අම්මගේ ඇඟිල්ලෙන් අතින් අදිනවා ඒ සෙල්ලම් බඩු පැත්තට. අම්මට ඒ දරුවව ඇදගෙන යන්න බෑ. අම්මට හැරෙන්න සිද්ධ වෙනවා. පොඩි දරුවා පුංචි වුණාට අම්මා ඒ සෙල්ලම් බඩු පැත්තට දරුවත් එක්ක යනවා. දරුවා අදිනවා ඒ පැත්තට. එතකොට අම්මා ඒ දරුවාට අවනත වෙනවා. ඒ දරුවා යම් කියන පැත්තට යනවා. ඒකට අම්මා ඒකට ඒක කරන්න සිද්ධ වෙනවා මට. ඒක නිසා මේකෙන් තේරුම් ගන්න ඕන පුංචි දරුවා පුංචි වුණාට ලොකු වැඩිහිටි උස අම්මාව තමන්ගේ පැත්තට යොමු කරගන්න පුළුවන් ගැම්ම තීරින්ද තමයි ඒ දරුවාට ඒ අම්මත් එක්ක සෙල්ලම්බට තියෙන හැටි යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ චේතනාව කියන ගුණය හිතේ චෛතසිකයක් හැටියට පහළ වුණාට ඉපදුනාට ඒකේ තිබෙන හයිය හත්ය නිසා ඒ චේතනාවට පුළුවන් හිත මෙහෙයවන්න. අනිත් චෛතසික ධර්ම මෙහෙයවන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. එතකොට අපි මේ බණ ඇසීමේ ක්‍රියාව සිද්ධ කරනකොට අපේ හිත මේ පැත්තට හරවන්න මෙහෙයවන්නේ චේතනාවයි. ඔය වචන එක එක වචනයක් පාසා ඒ වචන වලට හිත ස්පර්ශය කරවන්ට මෙහෙවන චේතනාව. වචන වල තිබෙනා වූ ප්‍රණීත හොඳ නරක උපේක්ෂා ගතිය විඳවන්ට වේදනාව මෙහෙවන්නේ චේතනාවයි. ඒක නිසා මේ චේතනාව කියන එක චේතනාව කියන්නේ මේ චේතනාව චෛතසික චිත කියලා කියන්නේ නොපෙනෙනා වූ මනෝමය ධර්ම ටීම් එකක්. මනෝමය ධර්ම රංචුවක් ටීම් එකක්. මේ මේ ටීම් එකේ ලීඩර් හැටියට ඉන්නේ ටීම් මැනේජර් හැටියට මේ චේතනාව මහ බලවත් කටයුත්තක් කරනවා. ඒක නිසා හැම ක්‍රියාවකටම මේ චේතනාව ලීඩින් පාර්ට් එක කරනවා. ඒ කියන්නේ ප්‍රධාන කොටස කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ චේතනාහං වික්කවේ කම්මං වදාමි කියන බණපදේ කියනවා. මානෙනි මම මේ චේතනාව කියන එක කර්මය කියන සඳහන් කරනවා දේශනා කරනවා. දැන් ඔය බලය ශක්තිය හැම කෙනාටම තියෙනවා. හැම කෙනාගේම හිතවල තියෙනවා. ඊළඟට රහතන් වහන්සේගේ හිතෙත් තියෙනවා. රහතන් වහන්සේට පින්දපාතියන්ට ඕනේ කියලා හිතුණාම රහතන් වහන්සේගේ ඒ රූප ස්කන්ධය ඒ පාරක් දිගේ වඩමුවාගෙන ඒ පියවරක් පියවරක් පාසාම ගෙන යන්න පුළුවන් ඒ රහතන් වහන්සේගේ කය පින්ඩපාත ක්‍රියාවේ ගමන් කරන ක්‍රියාව සිද්ධ කරන්න පුළුවන් හැකියාව ඔය මේ ඒ උන්වහන්සේගේ හිතේ පහළවන චේතනාවට තියෙනවා. රහතන් වහන්සේ බණ දේශනාවක් කරනවා. බණ දේශනාවක් කරනකොට රහතන් වහන්සේගේ හිතේ ඒ බණ දේශනාවට වචන ගලපන චේතනා කරන ගතිය උන්වහන්සේගේ ඉති තියෙනවා. ඒක නිසා සහජාත මේ ක්‍රියාව එහෙම නැත්නම් මේ චේතනාව ඉති පාර වෙනවා. සාතන් වහන්සේගේ හිතේ. ඊළඟට මේ රහතන් වහන්සේ අසරණ මිනිසෙකුට එහෙම නැත්නම් පින්දපාතයේ වළඳලා ඉවර වෙලා අසරණ මිනිසෙකුට කෑම ටිකක් දෙනවා. ඒ දීමේ ක්‍රියාවට උන්වහන්සේට චේතනා පහළ වෙනවා. සහජාත චේතනා. උන්වහන්සේ බණ දේශනා කරනවා. ඒ බණ දේශනා කරන චේතනා පහළ වෙනවා. බුද්ධ උපස්ථාන සිද්ධ කරනවා. බුද්ධ උපස්ථාන සිද්ධ කරනකොට චේතනා පහළ වෙනවා. දැන් මේ රහතන් වහන්සේනවා. මේ රහතන් වහන්සේ කරන හැම ක්‍රියාවකටම බණ කීමේ ක්‍රියාවට, සක්මන් කිරීමේ ක්‍රියාවට, වැඩම කිරීමේ ක්‍රියාවට, මිනිසුන්ට උද කෑම වලින් මේ ව්‍යාකරණයේ කෑම ටිකක් දෙන ක්‍රියාවට බුද්ධ උපස්ථාන කරන ක්‍රියාවට හැම එකටම මේ රාතන් වහන්සේගේ මේ චේතනාව ක්‍රියාවේ යොදවනවා මෙහෙවනවා ඒක එක විදිහට එකක් ඊළඟට තියෙනවා ඊළඟට තියෙනවා මේ පුතජන භික්ෂුන් වහන්සේ නම පින්දපාතේ වඩිනවා. ඒ පින්දපාතේ වඩිනකොට උන්වහන්සේගේ හිතේ පහළ වෙනවා චේතනාව. පුතජන භික්ෂුන් වහන්සේ නමක් බණ දේශනා කරනවා. චේතනා පහළ වෙනවා. පුතජන භික්ෂුන් වහන්සේ නමක් අසරණේකට උදව් කරනවා කෑම ටිකක් දීලා ඒ ක්‍රියාවට චේතනාව අවශ්‍ය පහළ වෙනවා. ඊළඟට පුතජන විසුන් වහන්සේ බුද්ධ උපස්ථාන කරනවා, පන් තියනවා, වත්පිළිවෙත් කරනවා. ඒකට කොටත් මේ චේතනාව අවශ්‍යයි. තියෙනවා. එතකොට මේ චේතනාව පුතජන විසුන් වහන්සේකෙත් තිබෙනවා. අර රාතන් වහන්සේගෙත් තිබෙනවා. වෙනසක් තිබෙනවා රහතන් වහන්සේගේ හිතේ චේතනාව පහළ වුණාට උන්වහන්සේගේ ඒ වෙලාවට කරන ක්‍රියාවට පමණක් මේ චේතනාව සීමා වෙනවා. එතනින් එහාට රෙජිස්ට්‍රේෂන් එකක් සබන්ත එතනින් එහාට ශක්තියක් ඉතිරි කරවා ගන්නට හැකියාව ඒ චේතනාවට නැහැ. ඒක නිසා කියනවා අනාගතයට සම්බන්ධයක් නැති චේතනාව. ක්‍රියා මාත්‍රේ පමණක් කරනවා. ප්‍රොටජන විසුන් වහන්සේ බණ දේශනා කරනවා, පින්දපාත යනවා, සක්මන් කරනවා, උදව්පකාර කරනවා, බුද්ධ ප්‍රස්ථාන සිද්ධ කරනවා. ප්‍රොටජන විසුන් වහන්සේගේ හිතේ ඒ විලාවට ඒ ක්‍රියාවට ඒ ක්‍රියාව කිරීමට චේතනාව පහළ වෙන බව හැබෑව. සක්මන් කිරීමේ ක්‍රියාව කිරීම චේතනා පහළ වෙනවා. බණ දේශනා කිරීමේ ක්‍රියාවට චේතනා පහළ වෙනවා. ඒ වගේම උපස්ථාන කිරීමට බුද්ධ උපස්ථාන සිද්ධ කිරීමට චේතනා පහළ වෙනවා. ඒ ක්‍රියාව ඒ වෙලාවට කරනවා. හැබැයි වෙලාවට කරනවා වගේම තමයි මේ චේතනාව පුතර්ජන විසුන් මහන්සේගේ හිතේ තියෙන චේතනාව ඇති වෙලා නැති වෙලා යනකොට ක්‍රියාව ඉවර වෙනවා ක්‍රියාව මැරී යනකොට ඒ චේතනාවක් නැති වෙලා යනවා හැබැයි නැති වෙලා ගියාට නැත්තටම නැති වෙලා යන්නේ නැහැ ඒකේ මොකක් හරි නිකන් හුමානයක් ඒක මොකක් හරි දුම් ගතියක් එහෙම නැත්නම් මොකක් හරි මේ රස්නේ ගතියක් මොකක් හරි ශක්තියක් අනාගත සම්බන්ධතාවයක්කට හේතු වෙන විදිහේ එකක් හේතු වෙන විදිහේ එකක් ශක්තියක් හදලා ඒකත් එක තමයි ඒක නැතිලයක් ඔන්න ඔහොම ගතියක් ඕකේ තියෙනවා ඕකට කියනවා කර්මය කියලා රහතන් වහන්සේට ඒ අනාගතයට සම්බන්ධයෙන් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙහෙවන්න ඒ හිත ක්‍රියාවේ මෙහෙයවනවා ක්‍රියාව යොදනවා. සුතජන මිසුන් වහන්සේගේ චේතනාව ක්‍රියාව යොදනවා මෙහෙවනවා. දැන් මෙතන මේ කර්මපත්‍ය දැන් කියලාගෙන ආවන හේතුපත්‍ය ආරම්මන පත්‍ය අධිපතිපත්‍ය අනන්තර සමනන්තර සාජාතාඤ්ඤමඤ්ඤ නිස්සය උපනිස්සේ පුරේජාත පස්වාජාත ප්‍රත්‍ය ආසේවන කම්ම එවිදි කියාගෙන දැන් අද ඉන්නේ කම්ම ප්‍රත්‍ය. කම් කම්ම ප්‍රත්‍ය කියලා කියන තැන කර්මය කියන මේ චේතනාව ප්‍රත්‍ය වෙනවා උපකාර වෙනවා අනිත් සිත් සිත සහ චෛතසික ධර්මයන්ට සහ සමහර වෙලාවට රූපයන්ට මේ දැන් මේ බන අසාගෙන ඉන්න වෙලාවේ ඔය පහළ වෙනවානේ Tamanට නොදැනී නොපෙනී සිත් ටිකක් Tamanට නොදැනී නොපෙනී සිත් ටිකක් පහළ වෙනවා. හැබැයි ඒ සිත් තම තමන්ට අවශ්‍ය අවශ්‍ය තම තමන්ට අදාළ ඒ ක්‍රියාවාචක සිද්ධ කරනවා. බණ ඇසීමේ ක්‍රියාව. දැන් මේ මේ කටයුත්තට මේ පින්වතුන්ගේ හිත්වල චේතනාව හරි බලවත් ලෙස මෙහෙයවනවා. මෙහෙයවන මේ විලාවේ තිබෙනවනේ සිත. ඒ වගේම තමයි මේ චේතනාව මේ ක්‍රියාව බණ ඇසීමේ ක්‍රියාව කරලා නතර වෙනකොට අනාගත චේතනයේ සෑම කෙනාටම යම්කිසි ගුණ විශේෂයක් ශක්ති විශේෂයක් ඉතුරු පාදු වෙනවා. එහෙම වෙනවා. ඒක නිසා අපි ඒකට කියනවා බණ ඇසීමෙන් ලබන්නා වූ පින කියලා. දැන් අපි මේ මෙච්චර වෙලාවක් මම මේ කියලා කියලා දුන්නේ මේ චේතනාවේ තිබෙන්නා වූ පොඩි වෙනස් තමයි. චේතනාව තිබෙනවා සහජාත චේතනාව නානාක්ෂණීය චේතනාව. සහජාත චේතනාව නානාක්ෂණයක චේතනාව. මේකින් අපි සහජාත චේතනාව පිළිබඳව පොඩ්ඩක් හිතමු. ඒ කියන්නේ මේක කර්මපත් කියන්නේ කර්මපත්ය චේතනාව කියලා ගතට කර්මයේ තියෙන. කර්මයේ කර්මයේ කර්මයේ කියන එකකින් කියන්නේම චේතනාවයි. එතකොට මේ සහජාත කර්ම සත්‍ය සහ සහජාත කර්මයේ ප්‍රත්‍යඋත්පන්න ගතිය මම මේ මේක ටිකක් කියලා මම නවත්තනවා මේක නවත්තන මම කැමති ඉතිරි කාලය තුළ මේ පින්වත්තුන් ග්‍රහණය කරගත්ත විදිය තේරුම් ගන්න හැම එක්කෙනාට මේකට අවස්ථාව සලසලා දෙනවා බලන්න හිත 89ක් කියවනේ හිත 89ේම හිත චේතනාව පහළ වෙනවා කියලා කියවනේ හිත 89ේම එකට අරගෙන මේක කතා කරන්නට ගියාම තරමක ඒ තේරුම් ගන්නට අමාරු වෙන්න පුළුවන් අපි එකක් ගමු සිත් 89ේම චේතනාව පහළ වෙනවා කියලා විතරක් දැනගන්න ඒක සහජාත චේතනාව. අපි ඒ 89 එකක් ගමු. අපි නිතරම මේ නිතර පාවිච්චි කරනවා මේ කර්ම. ඒ කියන්නේ මේ කුසල කර්මයක් ගමු දැන් මේ පණ ඇසීම එකත් එක්ක දැන් මේ බණ ඇසීම පින්කම. බණ ඇසීමේ ක්‍රියාව සිද්ධ වෙන මේ වෙලාවේ අපිට පෞසිතකින් බණ අහන්න බෑ. පින්සිතකින් තමයි බණ අහන්න පුළුවන්. පින්සිතේ පහළ වෙනවා මේ පින්තුන් මේ අහන බණ අහන සිතේ පහළ වෙනවා මෙන්න මෙච්චරක් ධර්ම. ඒ කියන්නේ ඔය චේතනාවත් එක්ක පහළ වෙන චෛතසික ධර්ම 33ක්. චෛතසික ධර්ම තියෙනවා 33ක්. ඒ චෛතසික ධර්ම 33යි ඒ ඒ චෛතසික පහළ වෙන හිතයි. ගත්තයින් පස්සේ 34ක්. චෛතසික 33යි සිතයි 34යි. ඔය 34ට කියනවා නාම ධර්ම කාණ්ඩේ නාම ධර්ම පින්දේ. ඔය චෛතසික 33න් එක්කෙනෙක් සලකනවා කර්මය කියලා. එක්කෙනෙක් සලකනවා කර්මය කියලා. ඒ තමයි චේතනාව කියනා වූ චෛතසිකය. ඔය චේතනාව කියන චෛතසිකය අර අනිත් චෛතසික 32යි හිතයි ඔක්කොම ටික Tamanගේ යටතේ මෙහෙවනවා. ඒ මෙහෙවන හින්දා තමයි බණ අහන්නේ. මේ බණ ඇසීමේ ක්‍රියාවට යොදවනවා. ඒ විතරක් නෙවෙයි කායික ක්‍රියා මේ ඇසීමේ ක්‍රියාව මේ රූප ඒ විලාවේදී රූපත් හදාදා හදාදා හදාදා තමයි මේක මේ අස්සලන්නේ. මේ බණ ඇසීමේ ක්‍රියාව සිද්ධ කරවන්නේ ඒකත් එක්ක. රූප හදාගන්න. දැන් බලන්න ඒ බණ ඇසීමේ ක්‍රියාව සිද්ධ වෙන තැන චේතනාව කියන්නේ කර්මය අනිත් චෛතසික ධර්ම සහ සිත රූප මේ චේතනාවට යටත්ව චේතනාවේ තිබෙන ඒ මැනේජර් ගතිය ඒ බලවත් මෙහෙවීමට යටත් වෙනවා. යටත් කියලා තමයි මේ පින්වත්තුන්ගෙන් මේ බණ ඇසීම සිද්ධ වෙන්නේ. එහෙම නැති වුණොත් යම්කිසි විදියකින් මේ චේතනාව ඔය සිටේ නැති වුණොත් මේ අයගේ හිත්වල පහළවන්නා වූ චෛතසික හසී කොන යනවා. දැන් හිතලා බලන්න උදාහරණයක් හැටියට මේ වැඩකොලක මැනේජර් නෑ. නෑ කියලා හිතන්නකො. වැඩකොලක මැනේජර් නැති වුණායින් පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු කතා කර කර ඉන්නවා. විහිළු කරනවා, කතා කරනවා, වැඩ නවත්තනවා. ඒගොල්ලන්ට ඕන ඕන පැතිල යනවා. මේ මැෂින් එක වැඩ කරනවා මැෂින් එකේ ඉන්න පුටුවක වාදවල වැඩ කරනවා එතන ඉන්නේ නේ. ඒගොල්ලන්ගේ පෞද්ගලික දේවල්ට යොමු වෙනා බැහැරවල යනවා. මැනේජර් නැති වුණා පස්සේ ඔක වෙනවා. මැනේජර් ඉන්න වෙලාවට එයාගේ මෙහෙවීමට යටත් වෙලා ඒ අය නියම පිළිවෙලට වැඩ කරනවා. චේතනාව කියන එකක් ඔය වගේ මේ ටීම් වර්ක් එකේ ප්‍රධානත්වයේ ගන්න. එතකොට චේතනාව තමයි කර්ම ප්‍රත්‍යය. ඒ කර්ම ප්‍රත්‍යයට යටත් ක්‍රියාත්මක වෙන්නා වූ සිත සහ අනිත් চৈতසික ධර්මත් එක්ක රූප ධර්ම ටික තමයි ප්‍රත්‍යෝප්පන්න ධර්මය කියලා කියන්නේ. ප්‍රත්‍යෝප්පන්න ධර්ම සමුදාය. ඒක නිසා හැම හැම සිතකම හැම සිතකම චේතනාව ඒ විලාවට කර්මයයි අනිත් සිත සහ චෛතසික ධර්ම ටික සහ රූප ටික ඒක ඇවිල්ලා ප්‍රතිඋප්පන්න ධර්මය. ඔන්න ඔය විදිහේ තමයි සහජාත කර්ම සත්‍යයගේ කර්මය සහ කර්ම සහ මේ කර්ම සත්‍ය සහ සත්‍ය උප්පන්න භාවය දැනගන්න. කර්ම සත්‍යයයි කර්ම සත්‍ය උත්පන්න භාවය. දැන් ඔය ඔය කතා කරන්නේ කුසල කර්මයකට අනුකූලව. දැන් තව එක කතාවක් කිව්වා මේ මෙන්න මෙහෙම එකක්. හිතක් පහළ වෙනකොට රූප දැනක් කියවනේ. ඔය මේ රූප පහළ කරන සිත් තියෙනවා. හැම සිතක්ම පහළ වෙනකොට ඔය ඒ ඒ වගේ තිබෙනවා මේ රූප රූප උපදවන ගතියකුත් තියෙනවා. ඔය සිත්තර සමහර ඔය මේ විඥාන සිත්තර නෑ නමුත් අනිත් ඒවා තියෙනවා. මේ රූප උපදවන්නා වූ ගති. ඒවට කියන්නේ චිත්තජ රූප කියලා. සිතක් උපදිනකොට නාම ධර්ම අනිත්‍යව පහළ වෙනවා. ඒ වගේම රූප ටිකකුත් ඒකම ගොඩ වෙලාම කියලා එනවා. ඒ නිසා මේ චේතනාව සහජාත කර්ම ඊළඟට කර්ම ප්‍රතිඋප්පන්න කියන ආකාර දෙකේ ඔය විදිහට තමයි අපි සරලව තේරුම් ගන්න ඕන වෙන්නේ. මේක ඉවර නෑ. මේක ඉවර නෑ. මේ කිව්වේ සහජාත කර්ම ප්‍රත්‍යය යම්කිසි ක්‍රියාවකට අනුකූලව ගොඩනැගී ක්‍රියාත්මක වෙන හැඩ වෙන ආකාරයයි. තව තියෙන එකක් කියන්ට ඒ තමයි නානාක්ෂණීක කර්ම ස්වභාවය පත්‍ය නානාක්ෂණීක කර්මපත්‍ය ඒ නානාක්ෂණීක කර්මපත්‍ය මේ ටිකක් ඒකේ ගැඹීරව ටිකක් කියන්න වෙනවා ඒක නිසා අද දවසට මම ඒක පටලවා ගන්නෙ නෑ මේක වෙනම තිබුණොත් තමයි හොඳට මේ පින්වතුන්ට තේරෙන්නේ වැටෙන්නේ හැබැයි ඉක්මන් කරලා කියලා දෙන්න පුළුවන් එහෙම වුණාම මදි ශික් වලට යන්නේ දැන් හොඳට තේරුම් ගන්නට කර්මය කියලා කියන්නේ චේතනාවයි අද මේ කතා කරන්නේ කර්මපත්‍යයයි කර්මපත්‍යයේ තිබෙන ආකාර දෙකක් ඒ ආකාර දෙක තමයි සහජාත කර්මපත්‍ය ස්වභාවය නානාක්ෂණීක කර්මපත්‍ය ස්වභාවය අද මේ පින්වත්ට මම මේ දෙකෙන් මේ විදි දෙකෙන් සහජාත කර්මපත්තිය තමයි කියලා දෙන්නේ. සහජාත කර්මපත්තිය. අපි හිතමු මෙහෙම. දැන් මේ මේ පින්වතුන් මේ බණ අහගෙන ඉන්නකොට අහපු නැති බණක් නොතේරිච්ච බණක් තේරෙන්න පටන් ගන්නවා. අහපු නැති බණක් අහන්න පටන් ලැබෙනවා. මෙහෙම ඉන්නකොට තමන්ගේ හිතේ 아무තු විදිහක මේ තමන්ගේ හිතේ 아무තු විදිහක සන්තෝෂයක් සතුටක් ඇති වෙනවා වගේම තමන්ට කයට දැනෙනවා හරීම සැහැල්ලු ශාන්ත ඒ වගේම මේ සැප ගතියක් සැහැල්ලු ශාන්ත සැප ගතියක් ඇති වෙනවා ඒ ඒක රූප ස්වභාවයක් එතකොට මේ වෙලාවේ රූපත් පහළ වෙනවානේ සහජාත චේතනාවත් එක්ක. ওই විදිහට ප්‍රායෝගිකව අපි මේ තුල ඒකත් දැනගන්න ඕනේ. දැන් මේ ප ဋ ාණේ ප ဋ ාණේ කතාවේදී අපි ඔය මේ පොතේ තියෙන වචන ටිකම පාඩම් කරලා පාඩම් කරලා පාඩම් කරලා ඒක පිළිවෙලට අර මේ දාම් බූඩ් එකේ දාන්න වගේ එහෙම නැත්නම් chart කට කරන්න වගේ ඕක කරගෙන යන්නේ මේ යන්න පුළුවන් ඕකම නෙවෙයි අත් වශයෙන්ම මේ අභිධර්මයේ ඉගෙන ගැනීම නිසා සලකා බැලීමේ ප්‍රධාන කාර්යය. අපි මේ ජීවිතේ මේ වෙලාවේ මේ කියන්නා වූ ස්වરૂපයට මේක සිද්ධ වෙනවා කියලා අපි යෝනිසෝ මනසිකාරයේ සීය නෝන දාලා බලන්නත් වෙන. එතකොට තමයි හොඳට කාරණේ තේරෙන්නේ. ඒක භාවනාවක් වෙනවා. ඒ වගේම ඒක ධර්මය හොඳට පැහැදිලිව තේරුම් ගන්නට උපකාරක මනසිකාර ගුණයක් වෙනවා. එනිසා සහජාත කර්මය කියන කර්ම භක්තිය ඔය විදිහට තේරුම් ගන්නට හැම හිතකම රහතන් වහන්සේගේ හිතෙත් තිබෙනවා චේතනාව සුසජ්ජන හිතෙත් තිබෙනවා චේතනාව ඒ වෙලාවට ඒ චේතනාව ගිහිල්ලා ඒ චේතනාව පහළ වෙලා ඒ සිතින් කරන වැඩේ කිර කෙරෙල් කිරීමට කරවීමට අනිත් චේතනා සහ අනිත් චෛතසික ධර්මතා හිතව මෙහි වනවා ආන ඒ ස්වභාවය තමයි අද මේ පින්තුන්ට කියලා දෙන්නේ. ඒ නිසා හොඳට මේ කලබල වෙන්නේ නැතුව හොඳට හිතලා තේරුම් ගන්නට මේ හැම සිතකම පහළ වෙන මේ චේතනා ගුණය, කර්මය, කර්ම ගුණය මේ ක්‍රියාවක් කරවන් කරවන්ට මෙහෙවන ගතිය අපිත් ඒ වාගේම මේ අනිත් රූපාවචර සත්‍යයන්ගෙත් අරූපාවචර සත්‍ය సంతානවලත් ලෝකෝත්තර සිත්වලත් තිබෙනවා නැති තැන් දෙකක් තිබෙනවා චේතනාව. ඒ තමයි නිර්වාණ ධාතුව අවබෝධ කරගත්තාන් පස්සේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරගත්තාම නිවන්නේ නැහැ. හැබැයි ඵල සමාපත්තිය තියෙනවා. ඵල සමාපත්තිය කියලා කියන්නේ නිවන් අවබෝධ කරගත්තා වූ කෙනා සමාපත්තියකට සමවදිනවා. ඒ සමාපත්තියට කියන ඵල සමාපත්තිය කියලා. නිවන් තමයි අරමුණු වෙන්නේ. ඒ නිවනේ මොකක්වත් එහෙම පාටක් කරකම් එකක් නැහැ. ඒක මේ අසංකත ධාතුවක්. ඒ අසංකත ධාතුව අරමුණු කරන්නා වූ ලෝකෝත්තර සිතේ චේතනාව තියෙනවා. නමුත් නිවනේ සිත් නැහැ. අනිත් ස්ථානයේ තමයි නිරෝධ සමාපත්තියට සමවැදුනට පස්සේ. එතන නිරෝධ සමාපත්තියට සමවැදුනට පස්සේ එතන හිත නවතිනවා. ඒක නිසා චේතනාව පහළ වෙන්නේ නැහැ. තව ස්ථානයක් තිබෙනවා අසඤ්ඤ සත්ත්ව. අසඤ්ඤ තලය කියලා. අසඤ්ඤ තලය කියන සත්ත්ව කොටාසේ ඒ එතන තිබෙන රූප කොටස් විතරයි. නිකාම නිකං මේ කර්මයෙන් හටගත්ත රූප කොටස් තිබෙනවා. එක්තරා කාල පරිච්ඡේදයක් ඒ ඇරෙන්න වෙන මොකක්වත් නැහැ. ඒක නිසා හිතක් පහළ වෙන්නේ නැති නිසා එතන ඒ චේතනාව මේ සාජාත චේතනාවක් කියලා එකක් එතන නැහැ. ඔය ස්ථාන්තිකේ හැරෙන්න අනිත් තැන්වල සාජාත චේතනාව තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්නට අවබෝධ කරගන්නට අපේ මේ පින්වත් හැමදෙනාම ගාම්භීර ධර්ම කොටාසයක් හිතට වද්දාගෙන අහගෙන ඒ කොටස නිගන්ට බලාගෙන ඉන්නා වූ පිරිසක්. අපි බොහෝ මෛත්‍රියෙන් සිහිපත් කරනවා සා පින් දෙනවා මේ ලෝකයේ ගොඩාක් ඉතින් ධර්මයේ කතා කරනවා එනමුත් මේ වාගේ ගැඹීර පැති කතා කරන ස්ථාන බොහොම සීමිත ප්‍රමාණයක් තියෙනවා ඒ නිසා ඒවට යොමු වෙලා ඉන්නා වූ පිරිසක් බොහොම සීමිතයි මේ අපේ පින්වත්තුන් සමදෙනා මේ සත්‍ය කතාවල් අහන්න, කත්හාන ධර්ම අහන්න ශ්‍රවණය කරන්ට ඉදිරිපත් කරලා ඉන්නේ බොහොම ශ්‍රද්ධාවෙන්, හැඟීමෙන්. ඒ නිසා මම අද මේ පින්තුන්ට මෙතකින් මේ ටික නවත්තනවා ඉතිරි කාලය තුළ අපිට පුළුවන් සාකච්ඡාවක් කරන්නට මේ පින්තුන්ට ඇතිවෙනා වූ දහම් ගැටළු සහ හිතන්නා වූ විදියත් එක. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මේ එක ධර්ම මණ්ඩලයක ඒ කියන්නේ අපේ හිත කියන ඒ හිතේ පහළ වෙන චෛතසික ධර්ම රංචුවක් ඒ මණ්ඩලයක් හිතත් අනිත් ධර්මත් වෙන වෙනම වෙන වෙනම අඳුනාගත්තා තේරුම් ගත්තා ඒ වගේම ඒ වගේ තිබෙන හැඩ ලක්ෂණය ක්‍රියාවල් හැම එකක්ම තේරුම් ගත්තා මහ විශාල අවබෝධයක් ගැඹීර අවබෝධයක් සූක්ෂම ක්‍රියා අවබෝධයක් ලබාගත් හැබැයි කිසිම ධර්මයකට කිසිම දේකට උන්වහන්සේ ඇලුනේ නැ බැඳුනේ නැ ඒවා අගය කරේ නැ උන්වහන්සේ එකම දෙයයි කරේ මේ විදිහට පහළ වෙන්නා වූ ධර්ම වලින් හේතු වලින් හේතුයෙන් හටගන්න දේවල් මෙදෙන්න ඒ නිසා උන්වහන්සේගේ ඒ අවබෝධ කරගත්ත ධර්ම ඥානය අතිශය ගැඹීරයි. ඒ නිසා ඒ ධර්මය අවබෝධ කරගත්ත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට නැවත වතාවක් අපගේ নমස්කාරයේ වේවා උන්වහන්සේගේ ධර්මය අසාගෙන මේ දක්වාම ලෝකේ මොන කරදර කම්කටොළු බාධක චෝදනා ගැරහිලි අවමන් නිନ୍ଦා අපහාස තිබුණත් ඒවා සුපරිස්න හොසිතාමත් හොඳින් සුරක්ෂිතව රැකගෙන ආවා වූ ඒ ගෞරවණීය මහා සංඝරත්නයේට ගරුතර ස්වාමින් වහන්සේලාටත් අපගේ নমස්කාරය වේවා. ඒ ධර්මයටත් අපගේ নমස්කාරය වේවා. මේ පින්වත් හැම දිනාටම මේ ධර්මය හොඳට නිවැරදිව තේරුම් අරගෙන ಗುಣ පුරාගෙන කෙලවර අමාමා නිවන සැනසෙන්න ලැබේවා. නිවන් පිණිස මේ ධර්මයේ හැම දිනාට පිහිට වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සිත් වතනවා හැම දිනාටම සිරුවන් සරණයි. කරදු සාදු සාදු ස්වාමීන් වහන්සේ සමත්යෙන් අද මේ වගේ අපිට ධර්ම දේශනාවක් මතු කරලා මේ කරුණු අපිට මේ ආකාරයෙන් නිදර්ශන සහිතව කියා දීම පිළිබඳව ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි කල්යාණ මිත්‍රයන් කියමු වෙනවා අද දේශනාව තුළදී මේ සහජාත කර්මපත්‍ය ඒ විස්තරය අනුව තවදුරටත් යම් දෙයක් පැහැදිලි කරගන්න තියෙනවා නම් ඒ වගේම Tamanට තේරෙන විදිහට කොහොමද තේරුනේ කියලා වුණත් කමක් නැහැ අපිට දැනුවත් කරන්න. එතකොට එහි වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් සාමාන්‍ය මානසික විසින් අපිට ඒක නැවත වරක් සකස් කරලා දෙයි. එහෙමනම් මම ගෞරවයෙන් කල්යනා මිත්‍රයන් කියමු වෙනවා. දරුවන් සර්ණයි. සේවන කරනයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර පූර්වක මම ප්‍රශ්න අහන්නේ ස්වාමීන් වහන්සේ මට පැහැදිලිුනේ මේ වගේ මේ සහජාත චේතනාව හැම සිතකම වැඩ කරනවා නානාක්ෂණික චේතනාව වැඩ නොකරන සිතුක් කියනවා කියලා වගේ අවබෝධුනේ ස්වාමීන් වහන්සේට හරියද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් කරනවා සහජාත චේතනාව සෑම සිතකම පහළ වෙනවා නානා ක්ෂණයක චේතනාව හැම හිතකම පහළ වෙන්නේ ඒක හරි. ඒක ප්‍රශ්නයක් කියලා සාමිනාස අවසරයි. සාමිනාස දැන් රූපවල මේ චේතනාව පහළ වෙනවා කිව්වා. එතකොට චිත්තජ රූප, දස්සන්දි කර්මජ රූප, අසංකප්ත කර්මජ රූප නැතුව අනිත් රූප වල ස්වාමීන් වහන්සේ රුකුජ ආහාරජ ප්‍රවෘත්ති කර්මද කර්මජ රූප ආදී චේතනාව පහළ වෙනවා කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බොහොම මෙහෙමයි ඒකේ චේතනාව මෙහෙමයි ඔය එතනනම් හරිය පරිස්සමෙන් මේ රූප සම්බන්ධයෙන් අතකට ගහන්න වෙනවා හේතුව මේ මම නානාක්ෂණයක නානාක්ෂණීක කර්ම පත්‍ය පිළිබඳව වැඩියට මේ වෙලාවේ කතා කරන්නේ සාජාත චේතනාව පිළිබඳව විතරක් කතා කරනවා. හේතුව යම් කිසි පටලැවිල්ලක් වෙන්න පුළුවන්. ඒ කියන සැක සංකාව නිසා මේ මෙතන හැබැයි සලකා ගන්නේ සලකා ගන්න අපේ අපිට හිතක් පහළ වෙන වෙලාවේ ඒ සිත පහළ වෙනකොටම සිතේ බලයෙන් සිතේ ශක්තියෙන් ඇති වෙනවනේ මේ රූප පහළ වීමක් වෙනවනේ ඒකට කියන චිත්තජ රූප කියලා. ඒ චිත්තජ රූපයන්ට ඔය චේතනාවේ හිතේ සම්බන්ධයක් තියෙනවා. හැබැයි අනිත් ඒවාට එක නෑ. එතකොට චිත්තජ රූප කියන ඒවා ප්‍රත්‍යুৎপন্ন ඒ අනිත් ඒවත් ඒ වගේ බලපෑමකින් ඇති වෙන්නේ. ඒක නිසා එතනදී ප්‍රත්‍යুৎপন্ন ධර්ම ගණන් ගන්නකොට ඒක සලකනවා. හැබැයි මේ කර්ම කියන එක පිළිබඳව කර්ම කර නානාක්ෂණීක චේතනාවේ මේ කර්ම ඒක තියෙනවා ඒක හැබැයි මේ වෙනම කියලා දෙනවා මම ඊළඟ අවස්ථාවේදී හැබැයි අනිත් ඒවා මේ කියන්නේ ඍතුජ රූප ඊළඟට ඔය ආහාරජ රූප මේකට යොදාගන්නේ නැහැ හේතුව ඒවා සිතින් හටගන්න ඒවා කර්මෙන් හටගන්න ඒවා නොවන නිසා. තේරුවස. මොකෙන් සානන්ත තේරුණා මේ අන්තිම ප්‍රශ්නේ. සානන්ත එතකොට ප්‍රතිසන්දි කරුණද රූපවලට චේතනාව බලපානවා නේද? අර ප්‍රතිසන් ප්‍රතිසන්දියට එන චිත්තයේ තියෙන චේතනාව එකක් පොඩ්ඩක් පැහැදිලි කරන්න. පටිසන්ධි අවස්ථාවේදී පටිසන්ධි අවස්ථාවේදී බලපාන්නේ චේතනාවක් බලපානවා එතන තියෙන සහජාත චේතනාවක් ඒ රංචිය වැඩ කරන්ට තියෙනවා ඒ වාගේම කර්ම බලයකුත් එතන තියෙනවා එතන තිබෙන්නේ ඇත්ත වශයෙන්ම කර්ම සම්බන්ධතාවයේ පමණයි ඒ රූපවලට හොඳයි ඊළඟට මේ උදාහරණයේ කියන්නේ මේ මේ අපේ ප්‍රශ්න අහපු මහත්මිය මේ මොන මොන මොන ආකාරයක් එහි හොයන්ට මහන්සි ගන්න හිතපු බව හැබැයි ඒක ඔබට තේරෙන අය ප්‍රශ්නෙන් ඒක හරි හොඳයි. ඒක හොයන එක හොඳයි. හැබැයි මේක මේ මාත්‍රිකා දෙයකට තමයි ගන්න ඕනන්නේ. ඒකේ මාත්‍රිකා දෙයකට අරගත්තයින් පස්සේ උදකොම පටල වෙන්නේ. එතකොට අවුලක් වෙන්නේ නැහැ. දැන් අපි අනිත් අපේ පින්වත්තුන්ගෙන් උනත් ඇත්තටම මේ කතා කරනෙව්වා මේ මට සමහර වෙලාවට මේ මම විශ්වාස කරනවා අපි මේ පින්වත් සමහර මේ මේ මහත්ම මහත්මී මේවා සාකච්ඡා කරලා මේවා දැනුමක් ලබා ගන්නවා කියලා මට හැම වෙලාවෙම එකක් හැම වෙලාවම මම කියනවට වඩා මම හරිය ඕනෑකමකින් උද්‍යෝගයෙන් ඉන්නත් අහගෙන ඉන්න කැමති මේ අහන ප්‍රශ්න එහෙම අහන ප්‍රශ්න තුළින් මට තේරෙනවා හැඟෙනවා මේ හිත් ටික කොයි හරියෙද මේ දඟලන්නේ කියලා. අන්න ඒක මේ එතකොට මේ පුළුවන් යම් කිසි දෙයක් ඒකට එක්කාසු කරලා පැහැදිලි කරන්න ඉතින් ඒකත් හරි බලාපොරොත්තු වෙනවා ඉතින් අපි විශ්වාස කරන මෙයාට මේක තේරෙනවා කියලා හොඳයි අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා පිළිවන් කරනවා පිළිවන් කරන අවසරය ගන්නත් මම හිතුවේ ඒ සත්‍ය ධර්මයි සත්‍යෝත්පන්න ධර්මයි සත්‍යනික ධර්ම ටිකයි වෙන් කරගන්න. එතකොට අර 170න් කොටස් ටික වෙන් කරගැනීමේ අරමුණින් තමයි මම මේ ප්‍රශ්නය අහුවේ. කොහොමද තියෙන්නේ? සත්‍ය කෙටියෙන් කියනකොට දෙනවා ඔය කර්මයට සම්බන්ධ නැති ඒවා ඔක්කොම ප්‍රශ්නිකයි. ස්වාමීන් වහන්සේ මම තේරුම් ගත්ත විදිහ කියන්නම් ඒකේ අත්පාඩුවක් තියෙනවා නම් උපන්සේ තමත්ම කරුණාවෙන් ඒක සකස් කරලා දෙන්න. සහජාත කර්ම ප්‍රත්‍ය කියනකොට තේරුම් ගත විදිහ තමයි වහන්සේ අපිට මතක කරපු සෑම සිතකම 189ක් අපි ඉගෙන ගන්නවා. ඒ සෑම සිතකම තියෙන චේතනාව තමයි සහජාත කර්ම ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ඒක ප්‍රත්‍ය වෙලා ඒ සිතත් ඒ ඉතුරු චෛතසික ටිකත් ඒ ඒ ඒ සිත්වල ඉපදෙන ඉතුරු චෛතසිකටත් ඉතර චෛතසික වලටත් ඒ හිතටත් සහජාත කර්ම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි තේරුම් ගත්තේ. ඒ වගේම ඒ චෛතසික වලට චෛතසික වලට අමතරව දැන් අපි දන්නවා විඥාන සිද්ධායත් ඒ වගේම අපි හිතුවොත් එහෙම මේ අරුපාවචර විපාක සිත්තික ඒ හතර කරනහම ඒ ටික ඒ ඒ කිව්ව ටික රූප උපදවන්න බෑ ඒ සිත් 10යි 14යි එතකොට ඊතර සිත් 76ම රූප උපදවන්න හැකි ශක්තිය තියෙන ඒ සිත්වල තියෙන චේතනාව එතකොට ඒ රූප වලටත් ප්‍රත්‍ය වෙන බව තමයි තේරුම් ගත්තේ සහජාත කර්ම ප්‍රත්‍යය ඒ විදිහට තේරුම් ගත්තොත් හරිද ස්වාමීන් වහන්සේ දරවන් සම්මා ඒ විදිහට තේරුම් ගැනීම හොඳයි නැහැ. ඒ විදිහ තමයි තියෙන්නේ. ඒක සහජාත කර්මපත්තියේ එක් යනකොට මේ ඒ විදිහට ඒක හරි. ඒක කිසිම මේ විදිහට තේරුම් ගන්න. ඒතකොට මේ වචනය වචනය වචන භාවිතාව මේක අපේ මේ පින්වත් දැනුවත් කල්යාණ මිත්‍ර මහත්ම මහත්මියන්ටත් ඒක අපේ යම්කිසි අලුත් සම්බන්ධ වෙච්ච පිටුතුන් ඉන්නවා නම් ඒ අයටත් එකයි මේ කියන්නේ. අපි භාවිතාවේදී පාවිච්චි කරනවා මෙහෙම. මට මේ මට හිතක් පහළ වුණා. මට හිතක් පහළ වුණා මෙන්න මෙහෙම දෙයක් ගැන. අපි හිතමු ඒක පුතඥෙක් කෙනෙක් කියනවා කියලා එතකොට හිතක් පහළ වුණා කියලා කියනකොට ඒකෙදි අපි අපිට ඔය චිත්තචෛතසික ධර්ම පිළිබඳව අධ්‍යයනය හොඳට අධ්‍යාපනය හොඳට තියෙනකොට හිතක් පහළ වෙනවා කියන කියනකොට ඕකේ එහෙනම් කර්මයක් තියෙනවා කියලා අපි දැනගත යුතුයි. චේතනාවක් පහළ වුණා මේ විදිහට කියලා කියනකොට එහෙනම් කර්මයක් පහළ වුණා කියලා අපි දැනගත යුතුයි. මට මේ කර්මයක් සිද්ධ වුණා කියලා කියනකොට ආ ওই චේතනාවේ වැඩ කැලක් තමයි කියලා තේරුම් ගත යුතුයි. චේතනාවයි කර්මයයි කියන්නේ එකක් නිසා. ඊළඟට මේ අර අපි මාත්මේ මේක උදාහරණයක් මේ වෙනසුන්ට පිළිහිට කර ගැනීමට ඉදිරිපත් කර අර ආයතනයක මැනේජර් වගේ කියලා. අර ඒක ගත්තෙන් පස්සේ මැනේජර් තමයි කර්ම ප්‍රත්‍යය. මැනේජර් මැනේජර්ගේ යටතේ මැනේජර්ගේ යටතේ වැඩ කරන්නා වූ ගෝලබාලයෝ සේවක සේවිකාව සමූහය තමයි ප්‍රත්‍යඋප්පන්න ධර්ම. මැනේජර්ට ඒ කාර්යයට චෛතසික දරනවා. මැනේජර්ට ඒ වැඩේ දැන් මැනේජර් ඉතින් මේ එළිය ගහලා පාරි මැනේජ් කරන්නේ නැහැ නේද ආයතනයක් තියෙනවනේ. ඒ ආයතනේ ඔක්කොම දොර යනෙල් වහන්නේ අරින්නේ පවා මැනේජර්ට ඕන විදිහට. ඒක හරියට ආයතනේ හිත වගේ. ලොකු ආයතනයක් මැනේජර් ඒකේ අස්සේ ඉන්නේ හැබැයි වාලේ තිබෙන්නේ ජොරවල්, ජනෙල්, වාහන අරමුණ ඔක්කොම අනිත් මිනිස්සු වැඩ කරන්නේ එයාගේ පරිපාලනයේට ඒ වගේම යටත්වයි. අනිත් ඔක්කොම එයාගේ යටතේ ඒවා ඔක්කොම ප්‍රත්‍ය උප්පන්නයි. ඒ කියන්නේ එයාගේ මැනේජින් පවර් එක ලබන කට්ටියනේ. මැනේජින් පවර් එක එයා ඔක්කොම ලබා ගන්නා වූ කට්ටිය තමයි ගොඩනැගිලි ටිකයි වාහන ටිකයි සේවක සේවිකයි ඔක්කොම ටික. එනිසා සිතක් පහළ වෙනකොට චිත්ත සිත සහ චෛතසික ධර්මත් ඊළඟට චිත්තජ රූප ධර්මත් ওই විදිහට මේ යටත්ව අනිත්‍යයේ චේතනාවේ එහෙම නැත්නම් චේතනා සාජාත චේතනාවේ ඒ බලය ලබන්නා වූ ක්‍රියාවට මෙහෙවන්නා වූ බලේ ලබන්නා වූ ධර්ම කොටාසේ කියලා තේරුම් ගන්නකොට තවමත් දුරට මේ ධර්ම පිළිබඳව චිත්‍ර රූපයක් හදා ගන්න පුළුවන් අවබෝධය සඳහා. ඒකවත් තමයි. සම්මාස හොඳයි තවත් කලින් විශ්ලින් අදාසක් ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න. සම්මාස මේ භාවනා කරනකොට කෙනෙක් අර සිිතේ යම් එකකතාවක් වෙනකොට කයට පැහැදිලියක් වෙනවා ඒක ඇතුළේ රූපයට දැනෙන එකක් නම් තවෙන්නවා ඒක මේ කම්ම පහජාත කර්මපත්යෙන් මේ මොහොතේ රූපයට දැනෙන එකක් කියලා හිතුවොත් ඒක හරිද සාමිනාස එහෙම වෙනවා එහෙම වෙනවා මහත්තයා මේ ඒක මේ අපි අපි හැම කෙනාටම අ අපි හැම එක්කෙනාගේම සිතේ ස්වභාවය ඇඟට ගන්නවා. හොඳ හිතක් පහළ වෙනකොට හොඳ හිතේ ස්වභාවය ඇඟට ගන්නවා. නරක සිතක් පහළ වෙනකොට නරක සිතේ ස්වභාවය ඇඟට ගන්නවා. ඒක අපි ඔය මම මේ කතා කරන කතා කරන වාක්‍යයෙන් අපිට නිකන් මේ සාමාන්‍යයෙන් එදිනෙදා ගොඩතරෙන් පාවිච්චියට ගන්න පුළුවන් භාෂාත්මකයක් භාෂා වචනයක් තමයි මේ තේරුම් කර දීම පිණිස මේ හසුරුවන්නේ කියලා කියලා දෙනවා. හැබැයි ඒකේ නියම ධර්මමය කාරණේක ගියාම චිත්තජ රූපය වගේ. චිත්තජ රූපයි හිත මේ හිත යම් ආකාරයකද ඒ ආකාරයට කය හැඩගැස්සෙනවා. කයට දැනනවා. ඒ අපිට මේ උපදවන උපදවන රූප පසුපසු සිත්තරින් දැනෙනවා. ඒක මෙහෙම කියනවා නම් මෙහෙම කියනවා නම් මේ තරහසිත ඇති වෙනවා. තරහසිත ඇති වෙනකොට ඒ තරහසිතින් තරහසිතී තිබෙන තරහවට ගොරෝසුවට ඒ කරකස ගතියට අනුකූලව ඒකේ කළු පාට කරකස ඒ ඔක්කොම ටික ඔළුවේ ඉඳලා දෙපතුල දක්වාම විහිදුවලා පතුරවලා කරකස කරලා ගොරෝසු කරලා දානවා තද කරලා හිර කරලා මේ අප්‍රසන්න ගතියක් කෙනෙක් ඇති කරනවා ඒක කරන්නේ අර තරහ සිතෙන් හැබැයි ඊට පසුපසු සිත්වලින් අර ඉස්සෙල්ලා තරහ සිතින් හදාපු දේ පස්සේ පස්සේ සිත්වලින් ආයෙ ඊට පස්සේ අර කරකස ගතිය ගොරෝසු ගතිය ආයෙ එනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ ඔක. ඒක නිසා හිතක හිතකින් හදලා දෙන රූපමය ගුණ ස්වභාවය අපිට නැවත අපිට රිෆ්ලෙක්ට් වෙලා අපිට තේරෙනවා. දැන් ජී ජීවිතයක් ගත කරන අය නෙමෙයි මේ ඔක්කොම ගිහි ජීවිතයක් ගත කරන අය. ගිහි ජීවිතය කියලා කියන්නේ කාම භෝගී ජීවිත. ඒ කාම භෝගී ජීවිතවල කාමසිත අවශ්‍යයි. කාමසිත කියලා කියන්නේ රාගසිත, ලෝභසිත. දැන් මේ රාගසිත, ලෝභසිත ගැන කවුරුවත් එහෙම කතා කරන්නේ ඔය කොච්චර කාම සම්පත්තියෙන් වින්දත් ඕවා හරියට නිකන් මේ ඌව මතක් කරන්නේ නැතුව මාතෘකාව නැතුව ඔබ පැත්තකට දාලා අයින් කරලා ඊට පස්සේ නිකන් වෙන විදිහ තමයි සිතිවිලි ගන්න. හැබැයි බන තේරුම් ගැනීමට නම් ලැජ්ජාවයි බයයි පැත්තකට විසි කරලා දාලා ඕකට බහින්න ඕන. ඔකට දැස්සන් පස්සේ තේරෙනවා මහත්තයා දැන් මේ අපි රාගසිතක් හැදුවම රාගසිතට අනුකූලව හදනවා කාමසිතට අනුකූලව හදන චිත්ත රූපයක්. ඒ චිත්ත රූපයේ තිබෙනා වූ ඒ චිත්තද නැවමට අනුකූලව අපේ ශරීරය මෘදු කරනවා. අපේ ශරීරයට යම්කිසි සෞම්‍ය ගතියක් නිකන් ලෙලවන, කොළඹවන, ඒ වගේම නලවන ගතියක් හදනවා. ඒ නලවන ගතිය ඒ රූපමය නලවන ගතිය මෘදු කරන ඒ වගේම නිකන් සනසවන ගතිය හැදින්නේ අර රාග සිටී තිබෙන බලය හින්දා ඒක චිත්තජ රූපයක්. හැබැයි පස්සේ පස්සේ ඇති වෙන සිත්තරින් කරන්නේ මොකද්ද? ඊට දින්ගකට කලින් රාග සිතකින්, කාම සිතකින්, ලෝභ සිතකින් හදලා ඇඟ හැමතැනම පතුරවලා විසිරුවලා කුඩු ගහලා තියෙනවා වගේ හදලා තියෙනා වූ රූප ඒ තිබෙන සෞම්‍ය ගතිය ලෙලවන නලවන අර පිනවන ගතිය පස්සේ පස්සේ රූප පස්සේ පස්සේ සිත් වලින් විඳ විඳ විඳ විඳ විඳ යනවා. ඒක නිසා එක වෙලාවකට හිත කරන්නේ රාගම කාමුක රාග පින්තූරේ විඳිනවා මනෝමය පින්තූරේ විඳිනවා ආයෙ ටික වෙලාවකින් ඒ පින්තූරෙන් හදලා දීපු ඇඟේ පැතිකලා තිබෙනා වූ රූප ටික විඳිනවා ආයෙත් යනවා මනෝමය චිත්ත රූපේට කියලා ඒක විඳිනවා ආයේ ඇඟ ඇඟේ හදලා දෙන්නා වූ මේ අර මේ ලෝභමය චිත්තජ රූප එක විඳිනවා. ඔය රාගසිත්තල මිනිස්සු සමවැදුනා වගේ ඔය ජොබ්බක කරගෙන යන්නේ ඕකේ තමයි ඉන්නේ. ඒක නිසා වෙන ඒවුවා කියන්නේ. ඔක සිහිය නවන දාපු ගමන් ටක්කල් අහු වෙනවා හොඳට මේ යන්නේ අර channel එකකින් ආපු ඒවා මේ යන්නේ මේ රූප ටික මේ channel එකකින් ආපු මේ රූප මේ channel එකකින් ආපු අනිත් එක තමයි මේ තරහසිත තරහසිතේ සත් තද ස්වභාවයට අනුකූලව හදන රූපවල තදයි රාගසිතේ කාමසිතේ බලවත්කමට අනුකූලව ඇඟේ හදන්නා වූ රූපවල රහගුණෙත් වැඩි ඔබ දැන් අල්ලන්ට අමාරු ගතිය තියෙන්නේ මෝහිතේ ඔය රාගසිතේ දේශසිතේ දෙක තේරුම් ගන්නට ලේසියි. ඒක නිසා අපි ඕකත් මේ භාවනාවක භාවනාවකට යනකොට ඔන්න ඔය පිළිබඳව පොඩ්ඩක් අතපත ගැහුවොත් යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයේ තේරුම් ගන්නට හරිය රුකුලක් වෙනවා හරි පහසුවක් වෙනවා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ලෝකයේ පවතින ශක්තියින් පමණයි නම් සත්ව පුද්ගලයෝ නෑ කියලා හිතුවනම් එතකොට මේ පුස්තයිතික ධර්ම වලට තමයි අපි ශක්තිය කියලා කියන්නේ. එතකොට මේ ශක්තිය තමයි කර්මය වන්නේ කියලා තමයි මම අවබෝධ කරගත්තේ. එතකොට මේ චේතනාව අනුව අපි හදාගන්නම මේ අපේ කර්මය. එතකොට ඒක තමයි ශක්තිය කියලා අපි හඳුන්වනවා කියන එක නිවැරදි ස්වාමීන් වහන්සේ. ඒකේ මේ පොඩි රේපියාකරන් ටිකක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ. ඔය ඉස්සලා කියපු හරි. ඒ කියන්නේ මේ ලෝකය කියලා කියන්නේ සත්වයේ පුජ්‍යලයක් නැති මේ චිත්ත චෛතසික ශක්ති සමූහයක් තමයි. පමණයි. ඒක හරි. හැබැයි ඒ චිත්ත චෛතසික ශක්ති සමූහය ಗುಣ ස්වභාවය ඒ වේග ස්වභාවයන් එක සමාන වෙන්නේ. එකින් එකට එකින් එකට වෙනස්. චිත්තයේ තිබෙන ශක්තිය වෙනස්. වේදනාව කියන එකේ ශක්තිය ගුණය වෙනස්. ස්පර්ශයේ ශක්තිය ගුණය වෙනස්. මානසිකාරී ශක්තිය ගුණේ චේතනා ශක්තිය ගුණේ වෙනස්. ඒක නිසා අමුතුම විදිහේ වෙනස් වෙනස් වෙනස් වෙනස් ශක්ති බල තිබෙනා වූ එක්කාසුවක් තමයි ඔය අපි මේ නාම ධර්ම කියලා ගන්න. ඔය ශක්ති සමූහය, ಗುಣ සමූහය අතර තිබෙනවා එකම එක බල ධර්මයක් එහෙම නැත්නම් ආවේග ගුණ ධර්මයක් ඒකට පුළුවන්කම තිබෙනවා මේ අනිත් ශක්තියකට අනිත් ගුණයකට අනිත් ශක්තියකට නැති අතිරේක වැඩක් කරන්න. ඒ වැඩේ තමයි කර්මික වාසු කිරීමේ වැඩේ. ඒක චේතනාවට විතරයි තියෙන්නේ අනිත් ඒවාට නැහැ. හැබැයි චේතනාව කියන ඒ කර්මිකාසු කරන ඒ කර්ම එකතු කිරීමේදී කර්ම රැස් කිරීමේදී එයා ළඟින් ඉන්න වටපිටාවේ ඉන්නා වූ අනිත් අයගේ උදව් උපකාරයට ඒකට ලබා ගන්න එක තියෙනවා. ඒක වෙන එක. ඒක නිසා එහෙම හිතාගන්න එක හරි කියලා මෛත්‍රියෙන් සිහිපත් කරනවා. කියලා සර්. බොහොම ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාර වේදනාව සම්බන්ධයෙන් කියපු දෙයක් නේ අපි දැන් අපි කැමති රූපයක් දැකලා ඊට පස්සේ කලින් ඒක මානසින් ඒකේ ඒක සතුට වෙනකොට ඒ කයේ රූප හැදෙනවා ඒ නිසා තවත් සැහැල්ලු ගතියක් සහ තවත් විදීමක් වගේ දෙයක් ඇති වෙනවා දැන් නැවතත් ඒ රූපේ බලන්න අපිට යන්න ඕනකම ඇති වෙන්නේ ඇත්තටම අර ඇඟේ අපිට ඒ දැනෙච්ච වේදනාව නිසාද කියලා හිතන සංඥාත් ඒක එහෙම හිතුවොත් නෙවෙයිද? ඒ ඒක හරි මහත්ය මෙහෙමයි මේ දැන් ඔය වේදනාව කියන එක අපි හරියට ලෝභ කරනවා. ඔය ඔය ඇති වෙන්නා වූ මේ ඔක තියෙන වින්දනීය ස්වභාවයට වින්දනීය ස්වභාව දෙකක් තියෙනවා. එතන වෙන් කරලා ගන්න එකක් තමයි මනෝමය රූපයට විඳින මනෝමය රූපය විඳිනවා විඳවනවා අනිත් එක ඒ මනෝමය රූපයත් එක්ක ඇඟේ පතුරුලා දෙන මේ රූපමය සැහැල්ලු ඒ වින්දනය ඇඟින් විඳිනවා එතකොට මේ එකක් මනසෙන් මනසෙන් හදලා දෙන මනෝමය චිත්ත රූපය ඊට පස්සේ අනිත් එක ඇඟේ පතුරවලා දෙන්නා වූ කායික රූප ස්වභාවය. අර මනෝමය පින්සූරේ විඳින එකට කියනවා සෝමනස්ස ස්වභාවය කියලා. ඇඟේ විඳින ඇඟින් ඇතිවෙනා එකට කියලා කියනවා සුඛ ස්වභාවය කියලා. එතකොට මනස සුඛ ස්වභාවය, සෝමනස්ස ස්වභාවයයි වරින් වර හෙට මෙහෙට රීල් වෙනස් කර කර විඳ විඳ ඉන්නවා. ඕක සමහර වෙලාවට ටික වෙලාවක් යනකොට අඩු වෙනවා. ඒ කියන්නේ මේ අපි හිතමු ටිකක් මේ ප්‍රායෝගිකව බලනද ටික වෙලාවක් ඕක හිත හිතා හිත හිතා ඉන්නකොට එපා වෙනවා. එපා වුණාන් පස්සේ ආරම්භණයෙන් හිත ආරම්භණය අමතක වෙලා යනවා හරි ආරම්භණයෙන් හිත නිකන් වෙන එකට නිකන් අයින් වෙලා ඒකෙන් ඉවත් වෙලා අයින් වෙලා යනවා. එහෙම යනකොට එහෙම ගියාම අපි හිතමු දැන් අර රාග සිතක් නැහැ. රාග මනෝමය පින්තූරෙත් නැහැ. පස්සේ ඩිංගක් වෙලා ගියාම පස්සේ සිතකට මතක් වෙනවා අර ඉස්සෙල්ලා පින්තූරයේ ගහගෙන ඉන්න වෙලාවේදී දැනෙච්ච සුඛ වේදනාවයි සෝමනස් වේදනාවයි. ඒක මතක් වෙච්ච ගමන් ඊට පස්සේ මොකද කරන්නේ? ආයතර රූපය පින්තූරගත කරගන්නවා නැවත රීල්ලක ඕන් කරගන්නවා තමන්ගේ මේ හිතට ඒ තමයි ඇයි එහෙම ගියේ පස්සේ ඒ හිත අර නැති වෙලා නැකිලා යන්ට ගිය චිත්ත රූපේ යන්ට අරින් නැතුව ආපහු ආපහු ඒක ඕන් කරලා ගත්තයි මතක් කරලා ඒ රූපේට ඒ මානසික ස්වභාවයට ගියේ ඉතල එපා වෙලා න්යාව හැබැයි එපා වෙලා ආවට ඒ වෙලාවේ ආයර ඒකෙන් ඇති කරලා මතු කරලා දෙන්නා වූ අර වේදනාව තියෙනවනේ. ඒ සුඛය ඒක මතක් වෙනකොට ආපහු එතෙන් යනවා. ආපහු එතෙන් ගිහින් ආයෙත් අර රීල් එක දාලා විනිවිද යනවා. ඊට පස්සේ හැම වෙලාවෙම චිත්ත රූප හදාදා චිත්ත රූප හදා ගන්නවා ඒකට අනුකූලව ඇඟ හැදෙනවා. ඊට පස්සේ පින්තූරේ මනසින් බලනවා සැප විඳිනවා ඒකෙන් හදලා දෙන්නා වූ රූපමය ගුණය ආයෙ කයින් විදිනවා. ඕක මතක නැති වෙලා යනකොට ආයෙත් එතෙන් යනවා. ඒක නිසා තමයි කියලා කියන්නේ වේදනාපච්චය සංඥා. වේදනාපච්චය සංඥා. වේදනාව නිසා ඒක පැත්තට හැරෙන්නේ. වේදනාපච්චය සංඥා. වේදනාපච්චය සංඥා. අර වේදනාව මතක් වෙනකොට අතහැරලා දැම්මත් කමක් නැහැ. ආයෙත් එතෙන් යනවා. ආයෙත් එතෙන් යනවා. ඒක තමයි කියන්නේ. බොහොම ප්‍රේමසාරණාංශ අප්‍රමාණකින් එතකොට අපි ඒ ඒ ක්‍රියාවලිය ගත්තත් එතෙන්දී සහජාත කර්ම කර්ත්‍ය අපිට ප්‍රේමසාරණාංශ ඒ වේදනාවටත් අනිකුත් චෛත්‍යික ධර්මයන්ටත් උදව් කරන විදිය අධිසාකච්ඡා කරපු දේවල් තුලින් අපිට රූප ඇති වෙන විදිහත් සහජාත කර්ම කර්ත්‍යයෙන්ම ඒ රූප ඇති වෙන විදිහත් යම් කිසි විදිහකට වෙනවා ස්වාමීන් වහන්සේ මම හිතනවා එමුනා අද කාල වේලාව සැලසලා අද කාලවල යනකොට සිද්ධාව කෙනෙක් ප්‍රශ්නයක් පොඩ්ඩක් අහනවා කියලා දෙනවද? හොඳයි ප්‍රශ්න තියෙනවා නම් අතනවා ටික පොඩ්ඩක් කියලා ගන්න පුළුවන් ඒ තරම් මාසෙදී හොඳයි ඒක නිසා අප ඔයගලගේ මාත මම දැන් ප්‍රශ්න අහන්න දුන්නා ඒක වගේ ඉස්සලින් අවස්ථාව දෙන්න හොඳයි තෙරුවන් සරණයි අවසරයි අපේ අඳුරනේ මේ කම්ම පච්ච විස්තර කරද්දී මේ චේතනාව වහන්සේ සඳහන් කළා බොහොම පැහැදිලිව දෙආකාරයකට තියෙනවා ඒකේ අර එකක් තමයි ක්‍රියාසිතක මට්ටමින් රහතන් වහන්සේට වගේ චේතනාව හටගත්තාම ඒකේ අනාගත කර්මයක් සඳහා දෙයක් සකස් වෙන්නේ අනිත් එතනින් මෙහා කෙනෙකුට අනාගත කර්මයක් සඳහා ඒක ප්‍රත්‍ය වෙනවා. ඒ එතකොට ඒක කම්මපත්‍ය කියනකොට ඒක තේරුම් ගන්න පුළුවන් ඒ ඒ වගේම දැන් අපි චේතනාව සහජාත ප්‍රත්‍යයෙන් අ ගන්නවා වගේම අපිට දැන් දැන් එතන අනාගත කර්මයකට ප්‍රත්‍යේනා කියනකොට ඒකට අනාගත දෙයට මේක ප්‍රත්‍ය වෙලා කියනවා. ඒ වගේ අපිට ඔක අනිත් පැත්තට දැන් මේ මහත් කර්මය මේ මහත් චේතනාවට අතීත කර්මයක් ප්‍රත්‍ය නැත්නම් කමපච්චෝ කියලා කතා කරන්න පුළුවන්ද? පෙරුවන් කරමයි. මේ එහෙම කතා කරන්නට නම් අවශ්‍යයි. ඒක මම මේ අපේ පින්වත්න්ට පැටලුම් සහගත වෙයි කියලා මම මේක දෙකට කැඩුවා. දෙකට කඩලා මම කොටසක් පැයක් එක ඉතුරු කරගත්ත ලබන ගතියට සාජාත චේතනා සම්බන්ධයෙන් මම ඇත්ත වශයෙන්ම ගොඩක් කිව්වා. අර අතන තිබෙනවා එකක් මහත්යා කියපු අහපු ප්‍රශ්නෙට එකක් විතරක් කියන්න පුළුවන්. මේ එකක් තමයි රහතන් වහන්සේලාගේ හිතවල සහජාත කර්මපක්ෂයේ විතරයි තියෙන්නේ සාමාන්‍ය කෙනෙකුගේ හිතක එක වෙලාවෙ එක වෙලාවේ සහජාත කර්මපක්ෂයයි නානාක්ෂණික කර්මපක්ෂයයි කියන දෙකම සිද්ධ වෙනවා. ලබන සතිය වෙනකල් මේ ඩිංගෙත් ඇත්තයි කියලා නම් මගේ නම් අදහස. හැබැයි වටිනා ප්‍රශ්නයක්. හොඳයි හොඳයි පෙරවන් පරණයි නේ අපේ අනිත් සහත්යට අවස්ථාව දෙන්න අපේ ස්වාමීන් වහන්සේ මේ අද එකට දෙලින්ම සම්බන්ධිකුත් නැහැ කියලා තියෙනවා සම්බන්ධිකුත් තියෙන ඒ කියන්නේ මහාන සාරණක සුදුසුනම් අද මේ පිළිතුරු දෙන්න නැත්නම් පස් වෙලා සම්බන්ධ වෙන්න කියන ස්වාමීන් වහන්සේ මේ දැන් පටිච්ච සමුප්පාදය කියන එක එක ස්වාමීන් වහන්සේ දැන් රහතන් වහන්සේ ගත්තම දැන් අපි විද්‍යාව අවිද්‍යාව පහර කරලා ඒකට අවිද්‍යාව නැතිඳ මේ සංකාරණ ඒ විදිහට විස්තර කරගෙන යනවා මේ සාමනාන්තේ ඒ වුණාට සාමිනහන්ත ජීවත් කිරවන් පාන කරු රහතන් වහන්සේගේ යම් පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් ඒ කියන්නේ කර්ම විද්‍යාවෙන් හෝ පටිච්චසමුප්පාදේ ඉතුරු ක්‍රියාවලියක් වෙනවද සාමිනහන්ත ඒක කොහොමද විස්තර වෙන්නේ මේ ඇත්ත වශයෙන්ම මේ ඕකේ ඔය පටිච්ච සමුප්පාදේ කියාගෙන යනකොට මේ ඔය පටිච්ච සමුප්පාදය යම් කිසි තැනක හේතුවක් නිසා යම් කිසි තැනක හේතුවක් නිසා දෙයක් හටගන්න ගතිය තියෙනවා නම් පටිච්ච සමුප්පාදය ඕකේ තියෙනවා. දැන් මේ ඔය මහත්ය කියපු එකේ මේ මට තේරෙන්නේ දැන් අපි සාමාන්‍ය මාත්‍ය පටිච්ච සමුප්පාදය කියලා අපි තෝරගෙන හිතාගෙන ඉන්නේ අර මහා නිදාන සූත්‍රයේ සංයුත්ත නිකායේ සූත්‍ර වෙලයි අර කියලා තියෙන අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එකෙන් පටන් ගත්ත ඒක තමයි අපි ගොඩාක්ම අපි පටිච්ච සමුප්පාදය ඇතුළේ තියෙන. ඒක තියෙනවා පටිච්ච සමුප්පාදයේ සලකා බැලීමේදී මේ එක සිතක පටිච්ච සමුප්පාද එක සිතක පටිච්ච අංග බැලීම ඒක දැන් අපි මේ වෙලාවේදී මේ වෙලාවේ දැන් අපි මේ බණ අහනවා. ඇත්තට පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් නේද සිද්ධ වෙන්නේ. දැන් ඕක රාතන් වහන්සේ අවබෝධ කරගත්තා. හැබැයි රාතන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය උන්වහන්සේගේ දැන් බලන්නකො රහතන් වහන්සේ නම බලනවා මේ පින්දපාතේ ගිහිල්ලා gedara දායක මහත්තයා කතා කරනවා. ඇතුළට වඩින්න නැත්නම් ස්වාමීන් වහන්සේ දානේ පාර ගන්න කියලා. ඉතින් ඒ එතනදී ඒ විලාවේදී උන්වහන්සේගේ අව්‍යාකෘත ධර්මයට දැන් උන්වහන්සේගේ ක්‍රියාසිත තියෙන ඒවා අව්‍යාකෘතයිනේ. ඒ අව්‍යාකෘත ධර්මයට අනුකූලව ඒ වෙලාවට ක්‍රියා මාත්‍රා සිද්ධ වෙනවනේ පටිච්චසමුපාදයට අනුකූලයි අවිද්‍යාවපත්‍ය නැති වුණාට එතනදී ඒක නිසා මේ ඕක ඕක මේ ඕකට මහත්ය තියෙනවා මේ විභංගයේ තිබෙනවා පටිච්චසමුපාද විභංගය කියලා වෙනම එකක් ඒකේ කියන්නේ එක සිතක් ගත්තම ඒ හිතේ අංග උපාංග කොච්චරක් තිබෙනවද පටිච්ච සමුප්පාදාංග. ආන්නේ එතන කතා කරනකොට හොඳට පැහැදිලි වෙනවා මේ රහතන් වහන්සේගේ ජීවිතයේ හේතුඵල ධර්ම අවිද්‍යාව නැති කළාට එතන චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ඒවා පහළ වෙන තාලේ, චේතනාවල් පහළ වෙන තාලේ, චෛතසික ධර්ම ක්‍රියාත්මක වෙන තාලේ ඒවා අව්‍යාකෘත ධර්ම. නමුත් පටිච්ච සමුප්පාද රංචුවේ වැඩ කරන තාලේ හොඳට තේරෙනවා. ඒක නිසා අපි මේ අපිට ඔක ඔක වෙන්නේ මහත්යාර මේ අපි පටිච්ච සමුප්පාදේ කියලා හසුරුවාගෙන තියෙන්නේම අර වේදනාපච්චය සංනාපන්නාපච්චය උපාදාන අපිට අමතක වෙනවා විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලායතන සලායතන පච්චය පස්ස ඔය විදිහට එතන ඒ ටික ටිකක් ස්කිප් වෙනවා ඒක නිසා පස්සපච්චය වේදනා දැන් රහතන් වහන්සේට යම්කිසි රහතන් වහන්සේට යම්කිසි හොඳ ආහාරයක් දැක්කන් පස්සේ හොඳ තැනක් දැක්කන් පස්සේ ප්‍රසන්න හිතක් පහළ වෙනවා. අපි හිතමු මෙහෙම රහතන් වහන්සේ නමක් මේ රහතන් වහන්සේ නමක් පළවෙනි ධානයට සම්බන්ධන ඔය ආනන්ද හඳුරෝ ගොඩක් ප්‍රශංසා කළ තියෙන සරියුත් ස්වාමීන් වහන්සේ ඉතින් ආ සරියුත් ස්වාමීන් වහන්සේ ගිහිල්ලා දානි වන්දලා ගිහිල්ලා මේ ඔය ප්‍රථම ධ්‍යාන සමාපත්තියට සමවදින. ඉතින් සමවදිනලා ඉඳලා එනවා. ප්‍රථම ධ්‍යාන සමාපත්තියේ තියෙන මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිත ඉන්ද්‍රිය මනසිකාර විචක් විචාර අධිමුක්ඛ විදී පීතිචාංග. ඔය ටික තියෙනවා ඊට පස්සේ කුසල චෛතසික ධර්ම සමුදායත් වෙනවා ප්‍රඥාවත් එක්ක. එතකොට තියෙන්නේ ඔතනම ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ පහළ වෙන්නේ ප්‍රථම අපි හිතමු ආනාපාන සතිය ගත්තොත් එහෙම උන්වහන්සේ ආනාපාන සතිය ධානයේ ඉන්න තාක්ම ආරම්භණය වෙලා රූපයයි. ඒ තමයි ආස්වාස ප්‍රස්වාස. ඊට පස්සේ භාවනාවේ උන්වහන්සේට ධානය ලබා දීව භාවනා නිමිත්තයි මනෝමය ධර්මය. සරියුත් ස්වාමීන් වහන්සේගේ හිතේ ඒ වෙලාවේදී පහළ වෙනවා චෛතසික ධර්ම 33 ප්ලස් හිත. නාම ධර්ම තියෙනවා 34ක්. ඒ නාම ධර්ම 34 පටිච්ච සමුප්පාදේ තියෙනවා. අවිද්‍යාපත්‍යයි නැත්තේ ඕක අවිආකෘත ධර්ම. ඒ කියන්නේ රහතන් වහන්සේ ඒ වෙලාවේදී මේ කෙලෙස් උපදවන්නේ කුසල් සිද්ධ වෙන්නේ නැහැ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. දැන් තියෙන අකුසල් සිතක පටිච්ච සමුප්පාදය කුසාසිතක පටිච්ච සංස්පාදය ක්‍රියාසිතක පටිච්ච සංස්පාදය ඔය සිත් 89ේම මාත්‍යා පටිච්ච ගුණ සලකා බලන විදියක් තියෙනවා හැබැයි රෝකෝත්තරේ වගේ තමයි එහෙම හිතන්නේ නැත්තේ අනිත උකුගියන තියෙනවා අප්‍රමාණ පින්තාංගයක් අතරම මේ බංගපතන ඒ පොඩ්ඩක් පොඩ්ඩක් කියලා තේරුම් ගන්න උත්සාහ කරේ ටිකක් ගැඹුරුයි මේ මතු අනාගතයේ දවසක කොහොමද ඒක පොඩ්ඩක් අයෙත් ඒකත් අපට උදව් කරන දේවා කියලා මේ ප්‍රාර්ථනා කරන දෙමක කරන ගන්නවස මේ වාන්ත කිව්වාගෙන් ගන්නවස දැන් මම දැනට තේරුම් ගන්න මේ ඉතිවිස් එකත් එක්ක ඒ වාන්තික විස්තරය ගැටුමක් නැහැ දැන් වාන්ත කිව්වාගෙන් ගන්නවස ගොඩක් දඩාවට මේ දවස්වල ඇහෙනකොට මේ පටිච්ච සමුප්පාදය ඒ රහතන් වහන්සේගේ සිද්දක ඒ වෙන දේ අමතක කරන හින්දා සාමින්වහන්සේ සමහර දහම් කරුණු ඉතින් වෙන පැත්තකට යනවා වගේ එකක් තියෙනවා සාමින්වහන්සේ හින්දා ඔබ වහන්සේ සූරපිටිය සෝෂාවේ දේශනා කරනවා ඔය පැත්තක් යන්තම් හෝ ඒ සම්බන්ධව විස්තර කරන්න පුළුවන් නම් ලොකු උපකාරයක් ඉදලම් කරන්න. හොඳයි මහත්තයා. ධර්ම පිපාසයේ තියෙනවා නම් ඔය මහන්සියක් නැතුව ඉතින් ඔය බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගෞරවයෙන් ඉතින් මොන හරි කියලා දෙන්න පුළුවන්. ඉතින් හොඳයි ඒක මතක් කරපේක. ඉදිරියේදී අපි අවස්ථා සලසා ගනිමු. පිරුවන් සරණයි. හොඳයි ප්‍රබල තමයි මම හිතන්නේ ස්වාමීන් වහන්සේගේ කාල වේලාවලත් බලස්ථාන නිමා කරන්න පුළුවන් ඒ වගේම අපිට සතුටුදායක ආරංචියක් ලැබුණා ස්වාමීන් වහන්සේ අපිට හෙට දවසේ ඔබ වහන්සේගේ අනුග්‍රහය ලැබෙන බව චූරු ශුන්‍යත සූත්‍රය සම්බන්ධයෙන් ඒක නිවැරදි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ ඒක අපේ එහෙම නිවැරදි කියලා හිතා ගන්න හොඳයි හොඳයි ස්වාමීන් වහන්සේ නම් කල්යනා මිත්‍රෙන් හෙටත් සුපුරුදු වේලාවට එකතු වෙන්න හෙට ස්වාමීන් වහන්සේ අපිට චූල ශුන්‍යත සූත්‍රය පිළිබඳව ධර්ම දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙන්න බව දැන් ඔබට තේරුණා. එහෙමනම් අද අද දවසේ ස්වාමීන් වහන්සේ අපිට මේ ආවෙන් අනුග්‍රහය කිරීම ගැන වහන්සේගේ කාල වේලාව ඇත්තටම සැලකුණාට අපිට යම් කිසි සංවේගයකුත් ඇති වෙනවා මේ මධ්‍යම රාත්‍රිය දක්වාම අපහාර ඇලේ ඉඳලා මේ ධර්මය අපිට පැහැදිලි කරලා දෙන්න ඔබ වහන්සේ කොච්චර උත්සාහයක් ගන්නවද කොච්චර කැපකිරීමකින් යුතුව ඒ දේ කරනවද කියලා සම්මාසිතින් ඔබ වහන්සේගේ පාද නමස්කාර කර අද අප මේ සාකච්ඡාවේදී දැනට කරගත්තා වූ සීල කුසල ධර්මයනොත් අප විසින් මේකා කරන ලද සීල කුසල ධර්මයන්ත් වහන්සේට අනුමෝදන් කර සිටින ස්වාමීන් වහන්සේ වහවහම පූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා අපි තවන්න සිසිත වෙන්නේ ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේ වහන්සේට යොමු වෙන අද දවසේ සාකච්ඡාව නිමා කරන්න. ඊළඟ සම්මාසනා. සම්දනාත්ම දරුවන් සරණයි. ඉතින් අපේ පින්වත් මහත්මයලා මහත්මීන් ඉලතු වෙලා කල්යාණ මිත්‍ර අපේ ලලිත් කලුවත් මහත්මයා විසින් මෙහෙවන ලද සහ ඉදිරිපත් කරන දේ ධර්ම මණ්ඩපයෙන් නියම දාම් ප්‍රතිඵල ලබාගන්ට අවස්ථාවක් සලසා ගත්තා ධර්මයේ ඇහුව සාකච්ඡා කරා නොසිතන හිත් නොසිතන පැතිවල ධර්ම ප්‍රදේශවල මානසික වශයෙන් ඒ වගේම යෝනිසෝ මනසිකාරයේ පැවැත්ම වශයෙන් ගමන් කළා ඉතින් අපි හැම දිනාටම තව තවත් මේ වාගේ ධර්මයේ ඉස්සරහට සියුම්තන් ස්පර්ශ කරමින් සියුම්තන් වේවා ඒවා අවබෝධ කරගන්න ඉස්සරහට ය아가න්ට ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා උපදවාගත්තා වූ බණ ඇසීමේ පින් බණ දෙසීමේ පින් සාකච්ඡා වැඩිීමේ පින් බලයෙන් පින්වත් ලලිත දලුවත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා එතුමාට ඉතින් මේ කරන ධර්ම සේවාව නිසා වහවහම චතුරාර්ය සත්‍යං ගාමීර ධර්මයන් අවබෝධ කරගන්නට ලැබේවා ඒ වගේම මේ ප්‍රයෝගයේ හැම දිනාටම සැනසෙල්ලක් යහපතක් වේවා හැම දිනාටම සුවසේ නිවන් ගමන යාගන්ට ලැබේවා අපේ මේ පින්වත් ප්‍රශ්නසු මහත්මයා ඊළඟට මේ මෙහෙවතු අපිට මේ ජයන්ත මහත්මයා ඒ ප්‍රශ්නසු මහත්මිය සෑම දිනාටමත් අසාධන සිට සියලු දිනාටමත් පසු අවස්ථාවකදී මේ වහන්නාව කියන්නාව විතන්නාව සෑම දිනාටමත් මේ පින් බලයෙන් සහ තුරුවන් සතු අනන්ත ගුණාන අනන්ත අපරිමාණ ගුණ බලයෙන් ඉතාමත් හොඳින් ගාම්භීරව ධර්ම තව තව අහමින් පැටලෙලි සහගත තැන් නිරෝල් කරගනිමින් ඒ වගේම ධර්මය හොඳට යහපත් පෙළගස්සාගෙන අවබෝධ කරගෙන බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා අවබෝධ කරගත්ත සදාකාලික සැප ඇති කිසිම අවුලක් නැති හේතුවක් ඵලයක් ස්පර්ශ කරන්නේ නැති නාම ධර්මයක් මොකක්වත්ම නැති අව්‍යාපෘත වූ ප්‍රණීත සාන්ත වූ නිර්වාණ ධාතු අවබෝධ කරගන්න ලැබේවා නිවන් පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං වඤ්ඤාපිතං සුත්තං අනුදවරං බුද්ධ බුද්ධං නමම සාදු සාදු සාදු සම්මාදේත බොහොම පිං ඒ වගේ නාටම් පුරුවන් සරණයි Gracias.